අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව පැමිණලා තියෙන විදිහට පොදු කමඨහං සුද්ධ කිරීමකට ධර්ම සාකච්ඡාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරමු. ඊට පස්සේ ලැබුණොත් අපි බලමු සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න 11ක් තියෙනවා. ඊයේ ස්වාමින් වහන්සේ අර ආහාර සම්බන්ධ කොලේ මම ඒ ප්‍රශ්න අහපු කෙනාට ලබා දුන්නා. ඔබ වහන්සේ දීපු කොලේ තිබුණා මට හම්බුණා ඊයේ. ඒක ලබා දුන්නා එතුමියට. ඔව් කාටවත් පේන තැනක ඩිස්ප්ලේ කරලා තියන්නේ. පෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාස කරන විට එය නාස්පුඩුවක එක නාස්පුඩුවකින් හුස්ම සීතලට සුළඟක් වාගේ නාසයේ මුදුන දක්වා යන බව වැටහි. අනික් නාස්පුඩුවෙන් රස්නයට පිටවෙන බව වැටහි. එසේ දිගටම ආනාපාන සතිය වැඩෙන විට නාස්පුඩු දෙකෙන්ම වාතය ඇතුල් වීමත් එක නාස්පුඩුවකින් පිටවෙනවත් දැනේ. මෙසේ දිගටම කරගෙන යන විට ඔළුව ඉදිරියට හෝ පැත්තට නැවේ. නැමන ෂණයෙන්ම ඔළුව ඉස්සෙයි. නිදි කිරා වැටීමක් නොවන බව මට වැටහි. මෙය පැහැදිලි කර දෙන්න. සක්මන් භාවනාවද කරගෙන යමි. මුලින් ඇඟිලි ටික පොළවේ වදින විට ශීතල ගතියක් දැනේ. වැලියට ඇඟිලිවල වදින විට තේරේ. මැද කොටසට මද රසණයක් දැනේ. විලුඹට තද ගතියක් දැනේ. මෙසේ සක්මන වාර 7-8ක් කරන විට උකුල් ඇටය උකුල් ඇටේ වේදනාවක් දෙයි. එය මෙනෙහි කරමින් යන විට ටිකක් වේදනාව අඩු අඩු අඩුවනත් නැවත මතුවේයි. එවිට ඉඳගෙන පරයන්ක භාවනාව කළාට වරදක් නැද්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේක අර කොයි වෙලාවක හරි සක්මන හෝ පරයන්කේ එකලස් වේගෙන එනකොට අපි අර බලාපොරොත්තු වෙච්ච නැති ශාරීරික විකෘති මතුවෙනවා. අරමුණේ විකෘති මතුවෙනවා. ඒක හුඟව දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හුඟ දෙනෙක් එක්ක පරියන්කේ මාරු කරනවා නතර කරනවා අරමුණු විසි කරනවා ගුරුවරයා විසි කළා දානවා බන්ත්‍යස්ථානෙ විසි කළා දානවා එහෙම නැත්නම් ඒක දිගට කරගෙන යන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ භාවනාවේ ගැම්මක් ඉන්නේ නිසා හොඳට මතක තියානින්න අපි මේ කයට හිත ගත්ත ගමන් හිත කයට ගත්ත ගමන් කයට ගත්ත හිතත් හිත කය හිත ගත්ත කයත් කද්දාකත් අපි හිතුව විදිහේ වැඩ කරන්නේ හැබැයි දැන් වැඩ කරන හැටි පේනවා දොඩට පේනවා ආනපාන ශූම් වේගන යනකොට බෙල්ල කඩා වැටෙනවා. ගැස් වෙනවා ආය නැගිටිනවා. සක්මන් කරනකොටත් අතන කැක්කුම් මෙතන පිපුරුම් එන්න පටන් ගන්නවා. ඉතින් මේවට වෛර කරන උඟ දෙනෙක් මේකේ භාවනා ප්‍රතිඵලයක් විදියට ගන්නෑ. මේක භාවනාවට අරියාදුවක් කියලා. ඉතින් ඒක හොඳට මතක් කරලා දෙන්න ඕනේ. ඒක හොඳට පෙන්නලා මේ භාවනා කරන නිසා සතිය තියෙන නිසා අප්‍රමාද වීම නිසා හිත ප්‍රනීත වීම නිසා මේවා පේයි. මේ තියෙද්දි දිගට කරගෙන ගියොත් මේ භාවනා දියුණුවක් කියලා හිතලා ප්‍රතිපදාව ඉදිරියක් කියලා හිතලා සතිය තියෙන බවට කියලා හිතලා මේ මම කියන්නේ කවුද කියලා තේරෙයි. ඉතින් උඟ දෙනෙක් ලියන ලියමනේ පේන තියෙනවා ඒකට අරියාදු භාෂාවෙන් ලියන්නේ. මේක මේ කොහොම හරි මේක අයින් කරලා භාවනා හැදෙන්න දෙන එක. මොන හැදෙනවද භාවනා කියන්නේ දුක තේරුම් ගන්න එක තමයි. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නොසිතු සිතු දෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි. ඉතින් ඒක බාර ගන්න කැමති නැත්තම් මේ අනිත්‍යතාවය බාර ගන්න කැමති නැත්තම් කොහේ ගමනක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ලියන්න මේ ඔක්කොම බලන්න මේවා ඉදිරිපත් කරන්න සතුටින්. මේට වැඩි දුක් කරදරයක් ආවත් මම භවණ අතාරින්නේ නැහැ. සතිය කඩා ගන්නෑ. මම ඉදිරියට යනවා කියන පෞරුෂත්වයේ තමයි අපි වැඩමුළුකින් දෙන්න හදන්නේ. වෙන මොන බලාපොරොත්තු වෙන්නේද? මේ ਸਰවඥාන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු කාලේ සිද්ධ වෙච්ච ටික සබ්බිය පොතක ලියන්න බැරි දේවල්. ඒක ඒත් ලියලා තියෙනවා. ਸਰවඥාන්සේ චූලසීනාස සූත්‍රයේ ලියලා තියෙනවා කරපු දේවල්, විච්ච දේවල්. ඉතින් එවැනි බුද්ධ ශරීරයකට මේ වගේ දේවල් වුණා නම් අපිට ඒකෙන් 1000 පංගුවක්වත් වෙලාද මේ? අපි හිතනනේ භාවනා කරන්න පටන් ගත්තා රැස්සී දෙන්න ඕනේ 18 රියන් එන්න ඕනේ උඩින් යන්න ඕනේ අභිඥා එන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන අයට විතරයි නිවන් දකින්න බැරි. එහෙන් බලාපොරොත්තු වෙන පොඩි ළමයි කතෝලිකයෝ මුස්ලිම් අය බොහොම ඉක්මනට භාවනා දියුණු වෙනවා. එමුද ඒගොල්ලෝ මොනම බලාපොරොත්තුවක්වත් නැහැ. ඒගොල්ලෝ වාර්තා කරන්නේ වෙච්ච දේ. අපි වාර්තා කරන්නේ කන බින්දමක් විදියට. චෝදනා පත්‍රයක් විදියට. එහෙම නැත්නම් අරියාදුවක් විදියට කවදා හෝ මේක සතුටින් වාර්තා කරපු දවසේ භාවනා බාධාකින් තොරව වැඩෙන්න පටන් ගන්නවා. එතකොට දුක තේරුම් ගන්නවා. ඒකටමයි දුක තේරුම් ගන්නවයි කියන්නේ. මේක පාණ්ඩු මට්ටු කරන්න බෑ. හිතේ දෙයක් වෙන්නේ ඒක දුකක්. ඒක තමයි ඕනේ කරන්නේ. ඒකට යන්න ඕනේ. නිසා මේක හොඳ ලකුණක්. මේ තියේදී ඉරියව පවත්තන්න. ඉඳගෙන ඉන්නකොට පුළුවන් තරම් බලන්න මේ කඳ කෙලින් කරලා වාඩි වෙච්ච ඉඳ ගන්නකොට කඳ කෙලින් කරලා වාඩි වෙච්ච එකට හිත යොදන්න ওই වැනෙන වෙලාවෙදී පුළුවන් තරම් බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න. ආයෙ වැටෙනවා. ආයෙ ගන්න. එතකොට තේරෙනවා මෙන්න මේ ඉරියව්වේ හිටියොත් හිත ශක්තිමත් අරමුණත් එක්ක සියුම් වේගන යනකොට හිත එමීට ඉරියව ගන්නවා. කඩපු ගමන් අපි බැලමදුලක් වාගේ හිස් මල්ලක් වාගේ ඉරියව වැක්කිරන පටන් ගන්නවා. ඒ ඒ වෙලාවේ ඉරියව නැවත නැවත හිමීට හිමීට සකස් කරමින් යනකොට අපිට තේරෙන පටන් අරගනවා මෙතන අනුග්‍රහ කළ යුත්තක් තියෙනවා. මේක දිගට කිරීමෙන්මයි පදමල්ලන තියෙන්නේ. ඒ නිසා මේක වෙච්ච දේ හොඳ දෙයක් බව හිතාගෙන තවදුරටත් පාවා දෙන්නේ නැතුව, හටන පාවා දෙන්නේ නැතුව පරියන්කේ ඉන්නකොට පරියන්කේ දිගටම ඉන්න, සක්මනේ ඉන්නකොටත් උව උණයි කියලා පරියන්කට යන්න එපා. පරියන්කේ පැය සක්මන පැය සක්මනම ඉන්න. එතකොට මේක හරහ යෑමේ මේකට විනිවිද දකින්නවා හරහ යනවා කියන වචන අපි පාවිච්චි කරනවා. දක්ෂතාවයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩමුළුවේ ඇතුළත දීම. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී ආශ්වාසයේ මුල ප්‍රශ්වාසයේ කෙළවර වශයෙන් දකිමි. මේ නිවැරදි අවබෝධයදයි නොදිනිමි. සක්මන් කිරීමේදී නාම රූප පැහැදිලිව තේරුම් ගත හැකිය. සියල්ලම සතර මහා ධාතුන්ගෙන් සකස් වූ බව මෙනෙහි කිරීමට හැක. හැකියවද මේ සියල්ලෙහි Nirodhe දකින්නේ කෙසේද කෙසේදයි අවබෝධ කර ගැනීමට අපහසුය. අප වෙත කරුණාවෙන් මෙම කරුණ පැහැදිලි කර දෙනෙමින් ගෞරව නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ওই විදියට ධාතු මනසිකාරය වශයෙන් දකිනවනම් මෙනෙහි කරන්න යන්න එපා. ධාතු මනසිකාරසෙ වෙනෙහි කරනවා කියන එකක් නැහැ. මෙනෙහි කරන්නේ සම්මුති අරමුණු විතරයි. ධාතු කියලා කියන්නේ පරමාර්ථ දේවල් ඒවා මෙනෙහි කරන්න එක වෙන දිහා බලන්නේ. ඉතින් වෙන දේවල් දේවල් එකක් මතුවෙනවා කියන්නේ තාදයන් නිරුද්ධ වෙනවා කියන එක තමයි. වෙන මොකක්වත් නැහැ නිරුද්ධ වෙලා. ඒ කොහොමවත් අද අපි ධර්ම සාකච්ඡා දේශනාවේදී ඒක අපි මේ දේශනාවේ අද මූලික කතා ශරීර වෙන්නේ ඒක. සක්මණේ පරියංකේ ආශ්වාසය ගෙවෙනකොට ප්‍රශ්වාසය පටන් ගන්නවා. එකෙක් යනකොට තව එකෙක් මතුවෙනවා. හැම මතුවීමකදීම එකෙක් නැතිලා. ඉතින් අපි යමෙක් අලුතෙන් ඉපදුනායි කියලා කියනවනම් තව කෙනෙක් මැරියන් කියන එකම තමයි. මේ ලෝකේ දින පුදුම සමබර භාවයක් එකෙක් උපදිනවා කියන්නේ තව කෙනෙක් මැරිලා. ඉතින් අපි ඉපදිනවට කැමති මැරෙනවට අකමැති. ඉතින් කොහොමද ලෝකේ දිහා බලන්නේ? චුතුපපාත ඥානෙ ලැබෙන කෙනාට වෙනවා මේ චුත වෙනවා මේ උපත වෙනවා. ඉතින් මේක ගොජ දාන බත්තලියක කොයි බත්තට උඩ යනවද කොයි බත්තට යට යනවද යන්නේ මේක ගොජයක් නේ මේකේ තියෙන්නේ. ඉතින් අපි මේ හට ගන්න කෙන දිහා බලලා hina වෙනවා. බත්තට යට යනකොට කනගාටු වෙනවා. ඉතින් මේම ලෝකෙක කොහොමනම් සමබර හිතක් පවතින්නද? ඒ නිසා උපත්තිර කැමැතිනොයි කියලා කියන්නේ මරණයම තමයි. මරණයට කැමති වෙන කෙනා උපත්යට කැමති වෙනවා. උපත්යට කැමති වෙන කෙනා මරණයට කැමති වෙන්න වෙනවා. ඉතින් ඒකට අපි කැමති නැහැ. ඒකට අවමංගල්‍ය කියලා කියන්නේ. උපත්තිය නම් ඉතින් අභාග්‍යයකට වගේ මම දන්නේ භාග්‍යද අභාග්‍ය කියලා ਸਰවඥාන්සේගේ උප්පත්තිය පිරුණා බව එක දවසේ වෙච්ච නිසා පාටි දාගන්න විදියක් නැහැ බෞද්ධයන්ට හරි අප්සෙට්. එතෙන් පාටියක් දැම්මොත් උප්පත්තිය කියලා දැම්මොත් පිරුණා පැවට සතුටු වෙනවනේ. යේසුස් වහන්සේ නම් එක දවසක උපත්ති එක දවසක නැත්නම් උපදිස් දවසේ සෑහෙන කුකුල ගාණක් කපන්න පුළුවන්. ඒකල බොනවා ටිකක් වෙන්න. අවතිච්ච දවසෙච්චි මොනෝ කරන්නේ? ඉතින් බොන එක තමයි කරන්නේ. අපෙත් බෞද්ධයන් ගෙවල් වල ලියලා තියෙනවා මල ගෙදරකදී නොබොන්නේ මිනිය පමණයි කිය. අනිසේරම් බීරයිනේ. බුදුජානනාංශෙත් ඔය වෙන දවසක පිළිපදිලා වෙන දවසක පිරිනුවම් පෑවනම් උප්පත්ති දවසේ ඉන්න හම්බෙන එකක් නෑ මේකේ. පාටි දාන ඉතින් අවසාබ අවාසනාවට වගේ බෞද්ධයට මොකක්වත් පාටියක් දාගන්න විදියක් නෑ. උප්පත්තියත් වේසාක පුන්නමියමයි පිරිනුවම් පෑවත් වේසාක පුන්නමියමයි. මේක දෙක දිහාම සමව බලන්න බුදුහාමුදුරුවෝ අපිට හින්ට් එකක් ගහලා පිරිනුවම් පෑවා. ඒ නිසා ආස්වාස් නැතින ගැන ප්‍රසවාසය හට ගැනීම. ධාතු මනසිකාරය එක ධාතුවක් මත වෙන ගමන් තව දහසක් පිටි නැතිවීම නැතිවීම නැතිකම නෙමෙයි තියෙන්නේ බලන්න ඕනේ නැතිකම නැත්තම් Nirodhe කියලා නැති එකක් නෑ මේක දිහා බලන සුළු බැලුවොත් Nirodhe විතරමයි පේන්නේ භංගජානි කියලා කියන්නේ ඒකට ඔක්කොම බිඳී යෑම වමනමයි තියෙන්නේ ගොජද්දා බලනකොට බිඳි බිඳී යෑමක් විතරයි තියෙන්නේ පේන්නේ නෑ ඒක මොකද හට ගැනීම વિશે ඔළුව හරවලා තියෙන්නේ හට ගැනීම વિશે පෘථජ්ජනය බලන්න ඒ නිසා ඔක ඉදිරියට යනකොට ඕක වළක්වන්න බැරි තැනට එනවා. ඒ නිසා ඕක දිගට ඔහොම කරගෙන යන්න. හැබැයි ධාතු මනසිකාරයේ මෙනෙහි කරන්න යන්න එපා. ධාතු පේනකොට බලාන ඉන්න. ඒක මෙනෙහි කරන්න බැරි තරම් වේගෙන් මතුවෙනවා. ඒ නිසා පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න යන්න එපා. ගරුතර ස්වාමීන් වහන්සේ අද දින භාවනාවේ සිදු වූ දෑ සඳහන් කරමි. සක්මන් භාවනාව පාද තබන විට දකුණ හා වම ලෙස මෙනෙහි කෙලිමි. දකුණු පාදයේ තබන විට දන හිස දෙසින් සියුම් වේදනාවක් දැනුණු අතර විලුමෙහි වැලි තැවිරීම දැනුනි. වම් පාදයේ තබන විට ඇඟිලි වැලි වලට තද වෙනවා දැනුනි. පියවර 20ක් පමණ යන විට දකුණ වම අමතක වී මුලැමැද අග අවස්ථා පාද දෙකේම දැනුනි. ගිය දවස් දෙකකට දෙකට වඩා අද සක්මන සාර්ථක විය. නමුත් සිත පිට ගියේ අවස්ථා පිට ගිය අවස්ථා ඇත. කකුල වැලි මත තබනවා දැනුණු විට සිත නැවත සක්මනේ බව දැනගනිමි. පරියංක භාවනාව ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කරමි. ශරීරයේ පట్టල් කර ගැනීමට විනාඩි 5ක් පමණ ගත වේ. ඉන්පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය උඩුතොලේ වැදිනි. නමුත් දෙකම එක එක එකම ආකාරයට විය. උණුසුම්ය. වැඩි වේලාවක් බලා සිටිය නොහැක. දෙතුන් වතාවක් පමණි. ටික වේලාවකින් දකුණු කකුලේ වේදනාවක් හටගනී. එය වෙනස් වී තැනින් තැන තැනට එම වේදනාව පැමිණ අවසානයේ හුස්ම ගැනීමට අපහසු ලෙස පපුව හිරවිය. ඊයේ මේ සිදු විට බය වී භාවනාව නතර කෙලිමි. නමුත් ඔබ වහන්සේගේ ඊයේ දේශනාවට අනුව වේදනාව මගේ නොවේ මම දැන් කරන්න ඕනෑ සිතීමක් සතිමත් වීම බව මෙනෙහි කළෙමි. මම මැරිලා නැහැ හුස්ම ගන්නවා නේද කියා බලා සිටියෙමි. ටික වේලාවකින් නැවත හුස්ම උඩුතලයේ වදිනු දැනුනි. වේදනාව අඩු වී ශරීරයට ඉතා පහසුවක් දැනුනි. මගේ සතිමත් බව වැඩි කර ගැනීම සඳහා උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. අර එක් අරමුණකට වම දකුණු වශයෙන් මෙනෙහි කරන යනකොට ඒ කකුලෙම තියෙන පතුල නෙවෙයි මුළු වෙම පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පොළවේ බර ගතිය, තද ගතිය කියන රූප ධර්ම දැන ගම වේදනා පේන්න පටන් ගන්නවා. ඒක බලන රූප වලත් විවිධ රූප පේනවා. විරු වේදනා රූප වලින් වේදනා වලට මාරු වෙනවා. මේ විදිහට මේ විචිත්තත්වයට යනම ඒතිේති භාවනා කරනවා කියන්නේ සතිය වැඩෙනවා කියන එක තමයි. ඒතර සතිය විවිධාංගීකරණය වෙනවා. හරියට පැලයක් අතුවිටි විහිදිලා වැඩෙනවා වගේ. ඉතින් ඒක බෙද්දී අරමුණු මාරුණාට ඉරියව්ව මාරුණාට මනාපමනාප පහළ වුණාට භාවනා දිගට කරගෙන යනවනම් වැඩි කල් යන ඉස්සලා තමයි තේරෙන පටන් අර ගන්නවා. මේක තියෙද්දි තමයි විශ්වර අපි වැරදිලයි කියලා හිතලා අරමුණු මාරුණයි කියලා හිතලා සතිය කැඩලයි කියලා භාවනාවෙන් නැගිටලා යනවා. ඒ ගිය තා යන එක තමයි මායයට ඕන කරන එකම දේ. අපිට මොනවා හරි මල්ලෙන් ගහලා මේ ගලනේ නතර කරන්න. අපි මේ සතියට දාන දෙන අවධානය නතර කරන්න. බුදුරජාණන්සේ භාගයට hina වෙලා දිග්ගටම ඉන්නවා. අපිට මොනවත් කියන්නේ නතර කෙරුවොත් මාරපාක්ෂිකයි. නතර කෙරුවොත් කෙලෙසයක්. නතර කරන තු අරමුණු මාරුණත් අරමුණේ රූප වේදනා සංඥා වශයෙන් මාරුණත් ඉරියව මාරුණත් සතිය පවත්තන්න කිව්වොත් මාරය පරාදයි. අපිට පුළුවන් මාර පරාජය කරන්න. බුදුරජාණන්සේට වගේ මේ ඇතෙකුට නැගලා ඉන්න ඕනේ නෑ මාරයා. මේ කෙලෙස් වලට කෙලෙස් වලට කඩුව දෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කපුව දෙන්න එපා. ඒ වෙනුවට කෙලෙස් වලට කපුව දීලා බුදුරජාණන් වහන්සේට කඩුව දෙන්න. ඔය මොන જાතියෙන් ආවත් කකුල වේදනා, බඩේ වේදනා, තදවීම, තෙරපි සතිය කඩා ගන්න තු යන්න පටන් අරගත්තොත් අපි සරුවච්චන් වහන්සේට සද්ධාව පිටිය වෙනවා. එහෙම නැත්නම් අපි මායයට තමයි සැලුට් ගන්න. කෙලෙස් වලට උදව් උපකාර කරන්නේ. මේ මොකක්වත් නිසා නෙවෙයි. ශරීරයට සහ ජීවිතයට තියෙන ආශාව නිසා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිටන හැම වෙලාවකම අපි ශරීර පූජාවක් සහ ජීවිත පූජාවක් සිද්ධ කරනවා. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අපි පුරුදු වෙනවා. බුද්ධෝත්පාද කාලයක් ඇති වෙලාවේ manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙන වෙලාවේ ක්ෂණ සම්පත්‍ය තේරුම් අරගෙන අපේ රුචර්ජකම් ජීවිතය ශරීරය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සතිය කෙරෙහි අප්‍රමාදයේ කෙරෙහි පුදන්න පුදන්න පුරුදු වෙනවා. ඉතින් ඒක ලෝකේ තියෙන ලොකුම කුසලය ලෝකේ තියෙන ලොකුම දානෙ අපිට තියෙන අන්තිම ওই දෙක විතරයි ජීවිතේ සහ කය ඒ දෙකත් පුදන එකයි තියෙන්නේ බුදුජානනාංශත් එක නිවන් ලබන්න නම් මේ නර බිල්ලක් දෙන්න නැතුව බැනිකම් රූපෙට රූපෙ වෙන්නලා සව් බිල්ලක් පෙන්නලා හරියන්නේ නැහැ දෙයියෝ යක්ෂයෝ බය කරතයි කියලා බුදුජානනාංශේ බය වෙන්නේ බුදුජානනාංශ කියන ජීවිතේම පුදපන් කාය ජීවිත নিরপেক্ষව ආවොත් එතකොට අපිට දුක කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා ඕක දිගට විශ්වාසයෙන් දිගට කරගෙන යන්න ඕනේ. බුද්ධජාන වහන්සේට කඩුව දීලා මායයට කපුව දීලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කරන විට පියවර 7-8ක් පමණ සතියෙන් සක්මන් කළ හැකි විය. වෙනත් අරමුණකින් එනම් ශබ්දයක් හෝ සිතවිල්ලක් ප්‍රකට වීමෙන් සතිය නැති වෙන බව වැටහුණි. ඒ අරමුණ මෙනෙහි කර නැවත සතිමත් වීමට හැකියිය. සක්මනේදී වම් කකුල සම්පූර්ණයෙන්ම බිම වදින විට දකුණු කකුල භාගයක් එසවි ඇති බවද දකුණු කකුල බිම වදින විට වම් කකුල භාගයක් එසවි එසවෙන බවද වම් කකුලේ විලුඹ එසවෙන විට එම දනෙහිස දනෙහිස නැවෙන ආයුරුත් නිරීක්ෂණය කරමින් සක්මන් කරමි. පරියංකයේදී ශබ්ද සිතුවිලි ප්‍රකට වූ අතර ඒවා මෙනෙහි විය. ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට වූ අවස්ථාවේ නාසයේ කෙළවර ශීතලට සුලන් රැල්ලක් රැල්ල වදිනවා හා පිම්බීම දැනුනි. ප්‍රශ්වාසයේදී හැකිලීම පමණක් දැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර ඉඩක් ඇති බව නිරීක්ෂණය විය. මුලදී ගොරෝසු දිගටි ආශ්වාසය ක්‍රමක්‍රමයෙන් සිනිඳුවටත් කෙටිවටත් දැනුනි. ඔබ වහන්සේට මොහොතක් මොහොතක් පාසා ප්‍රඥාවම පහළ වේවා. මේකෙදී අර වම් කකුල ගැන බලනකොට දකුණු කකුල වැටෙන්න පටන් ගන්නකොට ඒ අරමුණ පටන් ගන්න භාගයක් දුර ගිහිල්ලා ඉවරයි. ඒකෝට තමයි දකුණ තේරෙන්නේ. ඉතින් දකුණ බලන ඒක විස්තර වුණොට අර වම් අත ඉස්සිලා වම් කකුල ඉස්සිලා හටගත්ත අරමුණක් තමයි අපිට පේන්නේ හැම වෙලාවෙම. කවදාහකවත් දෙකම එකවර බලන්න බෑ. ඉතින් ඒක නිසා අපිට මල්ලෙන් ගහලාමයි තියෙන කොහොමද මැජික් එකක් පෙන්ලා තියෙන්නේ. දකුණ බලන හිරියොත් වම ඉස්සින් හැටි පේන්නේ ඉස්සිච්චි වම පේන. ඊට පස්සේ වම බලන්න ගියොත් දකුණ ඉස්සිලා තියෙනවා පේන්නේ. ඉතින් මේක හොඳට දෙකම බලන්න. දෙකම බලන්න බෑ ඇත්තටම කියනවා මේකට පච්චාපුරේ සංඤේ කියන කතාවක් තියෙනවා. පෙරපසු සංඥාවක් ඇතුව යන්න ඕනේ. මේකට හිත යොදනකොට මේ පැත්තෙන් මල්ලෙන් ගන්න. මේකට හිතනකොට මේකෙන් මල්ලෙන් ගන්න. ඉතින් අපි හිතනවා හොඳට සතියෙන් ඇවිදිනවා කියලා. නමුත් සතියෙන් ඇවිද්දත් මේ වම දකුණ දෙකම සතිමත් වෙන්න බෑ. ආශ්වාස ප්‍රශ්වාස දෙකම සතිමත් වෙන්න බෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා මට ආශ්වාස ප්‍රශ්වාස උලන් වැඩි 10ක් 15ක් පෙන්වයි කියලා. බලන්න බෑ. එකක් බලනකොට මෙහෙන් තව 10ක් පටන් අරගෙන. මේ බව දන්නවනම් මම එකක් දිගේ බලාන යනකොට තව 10ක් වැඩ සිද්ධ වෙලා. ඉතින් මම කොතනින් හරි පටන් ගන්නකොට මම පටන් ගත් එකක් අල්ලගෙන තියෙන්නේ. අන්න මේ බව දන්නවනම් තේරෙයි අපි මෙතෙක් කල් ලෝකේ දැක්කයි කියලා මොනවද දැකලා තියෙන්නේ කියලා. අපි මොෝනේ දන්නවයි කියලා කිව්වනම් මොනවද දැනද කතා කරලා තියෙන්නේ කියලා. කිසිම දෙයක මුල දැකලා කතා කරලා නැහැ. මේ එකක් වෙන්නකොට මේ පැත්තෙන් 10ක් මතුවා. ඉතින් මේ බව දන්න එකම ලොකු දෙයක්. මේක සත්‍ය විශාල වර්ධනයක්. අති ලොකු අහිංසක ගතියක්. සත්‍යයේ ලොකු නිහතමානී ගතියක් මම දැක්කයි ඊවට ඇත්තට දැකලා නැහැ. දැකලා තියෙන්නේ පටන් ගත්ත දෙයක්. පටන් ගන්න හැටි පෙන්වන්න නැති වෙන්නයි සංසාරේ හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි හිමීට මේ මාරුව වෙනකොට වමේ ඉඳලා දකුණ බලනකොට දකුණ පටන් අරගන්නවා. හිත පිට ගිහිල්ලා පිට යන හිත අපව එනකොට මෙතන සිද්ධ වෙන මම ආස්වාද ප්‍රසවාසයක් පේනවා. පිටගිය හිත පිටගිය බව දැනගන්නකොටම හිත එනවා gedara. මේක ලියලා තියෙන විදිහට. එතකොට සිද්ධ වෙන ආනාපානයක් පේනවා. අරක දකින්න ගමන් මේක සිද්ධ වෙනවා දැක් ගන්න බෑ. හැබැයි අනුමාන කරන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන් හිත පිට ගියාම මේක නතර වෙලා නැහැ. මේක දිගට ගිහිල්ලා තියෙනවා. මට මේ පිට ගියේ බව දැනගෙන පිට ගියකට කනගාටු නොවි පශ්චාත්තාප වෙලා හිටියොත් ආපහු එනකොට මෙතන වැඩේ යනවා. ඉතින් මේ දෙක එකවර බලන්න බෑ. ඒක මේ සමහර තැන්වලදී පෙළලා තියෙනවා. මොගලන් මහරහතන් වහන්සේට විතරක් දෙකක් ඒ වගේ බලාගෙන ඉන්න පුළුවන් තරම් විකූර්ණ ශක්තියක් තිබිලා තියෙනවා. අපිට බෑ. අපේ ටෙලිවිෂන් එක තියෙනවා නම් ගෙදර channel දෙකක් එකවර බලන්න බෑ. එක channel එකක් කරනකොට අනිත් channel වැහෙන එක ඒ ටෙලිවිෂන් එකේ ඇති. ඉතින් ඒක නිසා දැනගන්න ඕනේ මේ එක channel එකක් පෙන්නුවාට ඒකේ තමයි channels ගාණක් වැහිලා තියෙනවා. මේ පෙන්නන channel එකේ බුදුහමර පෙන්නනයි කියමු. අනිත් channel වල දේවදත්ත පේන්න පුළුවන්. කුණුහරුපයක් පෙන්වන්න පුළුවන්. මේ channel එකේ කුණුහරුපයක් පෙන්නනවා කියමු. වෙන channel එකකට බුදුරජාණන්සේ පෙන්වනවා. ඒ ටෙලිවිෂන් එක හොඳත් නැහැ නරකත් නැහැ. අපි තමයි කොයි channel එකද බලනවා කියලා කියන්නේ. එන්නේ තෝරණයකින් තේරෙනවා channels 10ක් 15ක් තියෙන එකේ අපි තෝරන්නේ මට රුචි දෙයි. අපි ඉතින් අපි දැක්කේ අසභ්‍ය දෙයක් කියලා. ඒතර අපි බලනවා මේ කුණුහරුප පෙන්වන කියලා ටෙලිවිෂන් නෑ. ඒ ටෙලිවිෂන් එක වෙන channel එක හොඳ එකක් පෙන්වනවා. අපේ තියෙන කඩප්පුලිකමට නෝකා බලන අරකට බල්ල කුණුහරුපේ අර හදපේ ගඩත් බයින්. ටෙලිවිෂන් එකටත් බයින්. ටෙලිවිෂන් එකේ channel ගානක් තියෙනවා. අන්න ඕක දැකපු දවසේ තේරෙයි මේ මමයා කියලා එකෙක් නෑ. පුරුද්දපු වැඩක් කියන්නේ අපි වැඩේ උනාට පස්සේ සාධාරණීකරණය කරනවා මිසක්කා වැඩේ වෙනකොට දන්නවනම් අපි මොනතරම් දාසයෝද බත් බැලයෝද වාල්ලුද මේ ඉඳුරන්න කියලා තේරෙයි. ඒ නිසා අපි දරුවන්ට මෙවුවා තව තව දෙන්න හදනවා කියලා කියන්නේ අපි රූප පෙන්වන්න හදනවා, සද්ද අස්සන්න හදනවා. ගන්ධ රස පහත දෙන්න හදනවා දරුවන්ට උන්ට අපායට හයිවේ එකක් හදලා දුන්නවා. ඉන්ටර්සිටි එකේ නැග්ගුවා වගේ උන් කෙලින්ම ගිහිල්ලා අපාය වැටෙනවා. අද මේ අපේ પરම්පරාවේ දෙමාපියෝ වසලයෝ වාල්ලු යමපල්ලෝ මොකද මේ දරුවෝ නොමග යන්නේ යවිල්ලට. අපේ අම්මලා තාත්තලා එච්චරම අපි නොමග ඇරියේ නෑ. අපේ කඩප්පුලිකමට අපි නොමග ගියා. ඒක වෙනම දෙයක්. ඒ අම්මලා තාත්තා තිබුණේ මොනක්වත් කරගන්න. දැන් ඉන්න කට්ටිය පයින් සිලොන්ට ඉනිවන් බැදලා වහන්නු අපිටත් ඇටි දරුවෝ සවුත් උනේ කියනවා. දැන් ඔය දරුවන්ගේ දරුවෝ කොහොමද? ඕගොල්ලෝ මැරිලා උපදින්න වෙන්නේ ඒ දරුවන්ගේ දරුවන්ගේ බඩක. එතකොට තේරෙයිද අපිට බයලජ්ජා? ඒ නිසා මැරෙන්ටි ඉස්සලා කරගන්න අප්පා වැඩේ. ඉපදෙන්න වෙන්නේ දැන් ඉන්න પરම්පරාවනේ ඊගා પરම්පරාවේ මොනම චාරයක්වත් නැහැ. මුද්දටම පින් කෙරුවොත් තමයි ඊ ආත්මේ මනුස්සකම ලැබෙන්නේ ඒත් දරුවෙක්ගේ දරුවෙක්ගේ වැඩේ උපදින්නේ. බයලජ්ජා තියෙන තැනකට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා ওই බයිලා කතා පැත්තක තියලා තමන්ගේ වැඩේ කරගන්න කරගන්නකොට තේරෙයි මේ බලනකොට වැඩේ පටන් අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඒක සාධාරණීකරණය කරන තරම් ජඩයි. ඒක සාධාරණීකරණය කරන තරම් චපලයි. සාධාරණීකරණ තරම් වංචනිකයි. ෂටයි මායාවි. මොකටේ? සිද්ධ වෙන්නේ අකුසල නම් කියන්නේ මම දන්නේ නැහැ. වෙලා තියෙනවා. ඒක මම නෙවෙයි. මගේත් නෙවෙයි. මගේ ආත්මයත් නෙවෙයි. තාම සිද්ධ වෙනවා. මම බාර ගන්න නැහැ. අන්න එහෙම අන්න එහෙම ගැලවුම් මාර්ගය බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. මේක බාර ගත්තොත් කවුරු අපරාධය කරුවත් බාර ගන්න නිසා අපේ ඇඟට වැටෙනවා. ඒ නිසා හොඳට බලන්න මේකේ අනාත්ම ස්වરૂපය. මේක වෙන දෙයක් ඇත්ත. මේක මම කියාගත්ත ගමන් බබත් එක්ක බේසමත් එක්ක කිට ගන්න වෙනවා. නෑ මේක වෙනදී. ඒකේ අස්පනා අපිට බලන එක තමයි ඔය කාංකා විතරන විසුද්ධියදී කරන්නේ. සැක සංකා නැතුව වෙනකොටම බලන්න. බලන්න බැරි විදිහට මල්ලෙන් ගහලා වැඩේ යන්නේ. ඉතින් ඒක තමයි වම උස්සනකොට දකුණ දිහා බලනකොට වම ඉසිලා. ඒ ඉස්තපියවම පේනවා. ආස්වාසේ දිහා බලනකොට ඕන ප්‍රසවාසයක් කොහින් හරි පටන් ගන්නවා. ආන්න මේ මාරුව පොඩ්ඩක් බලන්න ඉඳ ගියොත් ඒ මාරු වෙලාවේ කිසිම පාලන ශක්තියක් කිසිම න්‍යාය පත්‍රයක් කිසිම විධායක ශක්තියක් කිසිම නේවාසිකකමක් අපිට නැහැ. ඉතින් මේක දකින්න නිසා මේක පේන නිසා වෙන්නේ නැති කට්ටිය භාවනා කරන්න අකමැතියි. ඔය ඉඳලා ඉඳලා පොයට සැරයක් විතර භාවනා කරනවා ස්මෘත්තා වෙයි කියලා භාවයට ලාගට වගේ ඔය පේනකොට ගෙදර ගිහිල්ලා රැයට කාලා බුදිනවා. ආයෙත් සැරයක් ඔන්න මූට්ටු වෙනකොට ආයෙ දුවගෙන එනවා රිට්‍රීට් කරන්න ඕන කියලා. ලාවට මේක පෙනීගෙන එනකොට බෑ අප්පා හරි අමාරු. මේ ඕන් නැති දේවල් පේනවා කියලා ගෙදර ගිහිල්ලා රැයට කාලා බුදිනවා. ඒ පෘතජනෙක් එක කතා කරන්න හම්බ වෙනවනම් බුදුහාමුදුරුත් එක්ක කතා කරනකොට හරි ජොලි කියලා තියෙනවා. බුදුහාමරෝ දැක්කොත් උදිත කියන්නේ චතුරාර්ය සත්‍ය, ඇඳාට කියන්නේ චතුරාර්ය සත්‍ය, දවල්ටත් කියන්නේ චතුරාර්ය සත්‍ය. වෘතඥය නෑ. මේ කියපු එක අනිත් පැත්තටලා කියන. ඒ මොකද දැකලා නෙවෙයි කතා කරන්නේ. දිගපල්ල දැකලා නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ කතාව අහගෙන ඉන්නකොට දෙකොණින් hina යනවා. අනේ ඇති ඇටි දැක්කනම් මුන්දල මොනවක් කියයිද? ඒ නිසා මම මේ දෙබතකට දාලා කතා කරන දෙබසනේ Taman තුල සිද්ධ වෙන්නේ බලන්න හරියට දැක්කනම් ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි. මාන මේ සිදුවෙන දේ හරියට දැක්කනම් ඌ එතනම ක්ෂය වෙනවා. බාගෙට දැකපු නිසායි තාම අතක ගයි. ඒ නිසා මේක හොඳ දර්ශනයකට පෙළගැස්මක් තියෙනවා. මේක දිගට කරන්ඩ allele තැම්බෙන කම්ම වැහුම් අරින්න එපා. ගරු ස්වාමින් වහන්සේ මම මේ භාවනා වැඩසටහනට සහභාගී වූ පළමු වතාවයි. සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ සිතමින් සක්මනේ සිහිය පිහිටුවාගෙන පසුව දිගටම යයි. පතුල පොළවට ස්පර්ශ වීම ඒ දැනීම තුල සිහියෙන් බොහෝ වේලාවක් සක්මන් කළා. ඒ අතර ඒ අතර සිත විසිර යාමත් සිදු වුණා. නිදිමත ගතියක් ආවා. එවිට මා නතර වී අහස දිහා බලමින් සිට එය නැති කරගත් පසු දිගටම සක්මන් කළ හැකි වුණා. සිත විසිරී ගියත් නැවත භවනා අරමුණට ඒම අරමුණට ඒම හැකි වෙනවා. පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව කිරීමේදී මට හුස්ම දැනෙන්නේ නාසිකාග්‍රයට නොව උදරයත් පපුවත් අතර හුස්ම ඉහළ පහළ යාම ප්‍රකටව දැනේ. ඒ තුල සතියෙන් ඉන්න කීවත් මට තියෙන ප්‍රශ්නය හුස්ම රැල්ලේ ස්වභාවය උණුසුම් සීතල බව ආදී දේවල් සොයා යන්නේ කොහොමද කියලා. තව දුරටත් ආනාපාන සතිය මේ විදිහට දියුණු කළ හැකිද? මට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණයම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් අපිට මේ අරමුණ එකට පස්සේ එකක් වෙන විදිහට අරමුණ අල්ලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ අරමුණේ මුලැමැදාක බලන්න පුළුවන්. ඉතින් මුල හරියට අරමුණ අහුවෙන්නේ නැතුව මුලැමැදාක බලන්න බෑ. ඒකට කියනවා අපිට මේ පිත්තල පහනක් අරගෙන මදින්න ඕනේ නම් ඒකේ කාතකින් හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලන්න ඕනේ. ඊට පස්සේ තමයි මදින්න පුළුවන්. පහන අල්ලන්නේ නැතුව හරියට අහුවෙන්නේ නැතුව මැද්දට මැදෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සලාම ආනාපානෙත් එක යාළු වෙන්න. ආනපන හොඳටම දිගට එන විදිහට යනකම් ওই මුල මැදක බැලි මොනවත් නැහැ. හොඳට ආව තමන්ට තේරෙනවා නෑ දැන් දිගට බලන්න ඉන්න පුළුවන් කියලා මට්ටමට ආවට පස්සේ තමයි අපි ඒකේ විස්තර බලන්න පටන් අරගන්නේ. ඒකට අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා කියනවා. එහෙම අල්ලන්නේ නැතුව මඳින්න බෑ. ඒ නිසා හොඳට ඉස්සලා පුඩියට අල්ලා ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් මදි. ඉතින් ඒ වගේ නැතුව අහුවෙච්ච නැතුව අරමුණ අහසෙතියෙද්දී මුලින්ම බලන්න අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න ඕනේ අලමුණත් එක්ක හොඳ සමීප සම්බන්ධයක් ඇති කරගන්න. ඇති කරගෙන ඉවරලා ස්පාසු වුණාට පස්සේ හිතේ ඉඩක් ආවට පස්සේ තමයි එහෙම නැත්තම් කියනවා නම් ඔය සීල විසුද්ධ, චිත්ත විසුද්ධ, ditth විසුද්ධ වුණාට පස්සේ තමයි ඊගා විසුද්ධියට යන්න ඕනේ. සීල විසුද්ධිය ආදී දේවල් ඉස්තර වෙන්නේ නැතුව මේ දේවල් කරන අමාරුයි. ඒ නිසා ඔය යන විදිය හරි ඔච්චර ඉක්මනට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඒ ඒ මට්ටම් වල තහවුරු වෙවි තහවුරු වෙවි හරියට උඩ කුමරේ වතුර පෙරනකොට ඒක පිටලා පල්ලෙහාකට වැටෙනවා. ඒක පෙරනකොට ඒකෙන් පල්ලෙහාකට යනවා කියන්නේ මේකේ කැස්කේඩ් වෙන්න ඕන. එකින් එකට එකින් එකට යනවා මිසක් පළවෙනි කුමරට වතුර දාපු ගමන් තුන්වෙනි කුමරට වතුර නැහැ කියලා චෝදනා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඒක ක්‍රමයෙන් වෙනවා. මේ ලියවිලා තියෙන්නේ ප්‍රතිඵල අපේක්ෂාව වැඩිකම තියෙනවා. ඒ නිසා ඉවසිල්ලෙන් ඕකම කරගෙන යන්න. ඒකට තමයි තේරෙයි ගෑරොප්පෙන් අයින්කොට කොයි යල කාලටද අනින්නේ කියලා. එතකොට අලේට බහිනවා තේරෙයි. ඒව තේරෙන්නේ නැතුව අමෝරගෙන මෙහෙම ඇන්නට මොකේවත් වදින්නේ නැහැ. ඒ නිසා ඒක ක්‍රමයට මේ කියන්නේ මම අර කියු විදිහට කෙල්ලෙක් යාලු කරගන්න විදිහට වගේ. හැම කෙල්ලටම ලියුම් දෙන්න ගියාට හරියන්නේ නැහැ. හැම කෙල්ලටම චොක්ලට් දීලා හරියන්නේ නැත්නම් ලේසු දීලා හරියන්නේ නැහැ. කොයි කෙල්ලද ඇහැ දෙන්නේ කියලා බලලා. ඔය කියන්න හොඳ නැහැ නේ. සමහරලාට ඒක කියනකොට විතරයි තේරෙන්නේ. මම දැන් කොකොල්ලන්ට නම් තේරෙනවා. කෙල්ලන්ට මන් දැන තේරෙනවා. ඉතින් ඔක්කොටම මේ චොක්ලට් තියෙනවා ගොඩක් කැමති කෙනෙක් කන්න කිව්වට ඔය කෙල්ලෙක් දාගන්න බලවනේ. ඉතින්ලා කෙල්ල තෝරගන්නවා. ඒකට ඒ කෙල්ලට තමයි ලයින් එක දාන්න ඕනේ. ඒව නැත්තම් අමාරුයි. නැත්තම් කපුවෙක් හොයාගෙන කේන්දර බල්ල වැඩේ කරන්න වෙනවා. ඒකත් පුළුවන්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා බලන්න හොඳට අරමුණ කිට්ටු කරගන්න, යාලු කරගන්න. ඊට පස්සේ තමයි කේන්දරේ මොකද්ද? කීයක් ගැලපෙනවද? 100 එනවද? 18න් 21කින් කුලේ මොකද්ද? මොකද දැකපු දවසේ මම මොන කුලේද කියලා ඇහුවොත් එහෙම ඉවරයි. ඒ ෆෙයාර් එක ඉවරයි. අනවශ්‍ය දේවල් අහන්න යන්න එපා. ඒවට වෙලාවක් තියෙන ක්‍රමයෙන් වැඩෙනකොට ඒ ඒ වෙලාවට අනුග්‍රහ කරන එකයි තියෙන්නේ ප්‍රතිපදාව. යා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඇවිදින බව සිතමින් ඇවිද්දෙමි. එවිට පාද මාරුවන බව නිරීක්ෂණය කෙලිමි. යටිපතුල් වලට ස්පර්ශයේ වේදනාව ස්පර්ශ වේදනාව විවිධ විදිහට දැනුනි. විලුඹ හා පාදයේ මාපට ඇඟිලි වලට වේදනාව තදින් දැනුනි. ස්වල්ප වේලාවකින් වම් දණහිස නොනැමන බව හැඟුණි. ඒ දෙස සිත තැබුවෙමි. යලි දණහිසේ චලනයේ ප්‍රකට විය. පරයන්ක භාවනාව. ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් දැනුනි. ක්‍රමක්‍රමයෙන් හුස්ම දැනීමේ ප්‍රබලතාව අඩු විය. ආශ්වාස දෙකක් අතර පරතරයේ වැඩි වෙන බව නිරීක්ෂණය කළෙමි. එය සිතුවිලි රහිත සීමා රහිත හිස් කුහරයක් ලෙස හැඟිනි. නැවත සිතුවිල්ලක් පැමිණෙන්නේ ඊළඟ ආශ්වාස ආශ්වාසය සඳහාය. මෙය දිගින් දිගටම අත්දැක්කෙමි. ඊට අමතරව සියලු කටයුතු පිරිසිදු කිරීම ආහාර පාන අනුභවය සිහියෙන් කිරීමට උත්සාහ කළෙමි. මෙහිදී ගිලන්පස ගැනීමේදී තේ රස හා එහි උණුසුම එක විට නොදැනුනි. තේ රස දැනෙන විට එහි උණුසුම නොදැනිනි. උණුසුම දැනෙන විට තේ රස නොදැනුනි. මේ පැහැදිලිව අද්දුටුවෙමි. එලෙසම ජලයේ පානය කිරීමේද එය පැණි රස බව කිරීමේදී ඒ පැණි රස බව හැඟුණි. එය විවිධ පැණි රස වලින් එකතුවක් ලෙස හැඟුණි. ඉහත විස්තරය මාගේ භාවනාවේ අත්දැකීම් ලෙස ප්‍රකාශ කරමි. තෙරුවන් සරණයි. ඔය නිසා ඕනම දෙයක් අත්දකින්නකොට ඉඳුරන් 6කින් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ ඉඳුරන් 6 එක සැරේ අත්දකින්න බෑ. ඒ කිව්ව සතිපාසලිය අපි ළමයෙකු අතට ටොපියක් දීලා කියන ඇත් එක වහගෙන අත දිග ඇරගෙන ඉන්නේ කියලා. ඉතින් අත උඩ කවුරු හරි ගිහිල්ලා තියෙනවා ටොපියක්. කියන බලන්න එපා. ඊට පස්සේ දැන් ඇස් දෙක අරලා බලන්න කියනවා මේක වර්ණේ සහ සටහන කොහොමද කියලා. ඊට පස්සේ කියනවා ටොපි දිගෑරලා අරලා පොඩි කරලා බලන්න කියනවා බර, තද, ගති. කනට ලං කරලා අහන්න කියනවා සද්දේ. නහයට ලං කරලා බලන්න කියනවා ගඳ. ඊය පොඩ්ඩක් ගහලා බලන්න කියනවා රස. ඉතින් බලනකොට පේනවා මේ ටොපියේ වර්ණ, ගන්ධ, රස නැත්නම් රූප, සද, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙනවා. එතකොට ඒ ටොපිය කටේ දාගත්තට පස්සේ ඒකේ තියෙන වර්ණ පුදුමාකාර රස පුදුමාකාර විදියට තේරෙන්න පටන් ගන්නවා. එක මාෂ්මෙලොස් කැල්ලක් ආවම බඩ පිරෙනවා. එහෙම නැතිලාට අහුරක් කටේ දා ගන්නවා මේ මාස්මිලොස්ද කියලාත් කියන්නේ පැකට් එක බලන්න ඕනේ. ඉතින් ඒ වගේ අරමුණු අඩු කරලා සතිය වැඩි කරපුව ගමන් ඒ අරමුණක තියෙන ඕජාව වැඩි වෙනවා. අරමුණ වැඩි කරලා සතිය අඩු වෙච්ච ගමන් ඉතින් ඔබේසිටි කියනවා, කොලෙස්ටරෝල් කියනවා, ඩයබටිස් කියනවා, ගිඩිනස් කියනවා, নানা ප්‍රකාර ලෙඩ. ඉතින් ඒ නිසා හැම ඕනම දෙයක බුද්ධිය හය ආකාරයකට බලන්න පුළුවන්. ඉතින් හය ආකාරෙ විරලා බලනකොට පේනවා අපි මෙතෙක් කාපු තොපියට වැඩිය අද කාපු තොපිය වෙනස්. නිසා තේ එකක් හදන්න කියලා පළවෙනි රිට්‍රීට් එකේදී. ඇවිල්ලා හිටිය අධ්‍යාපන මොකද්ද අමාත්‍යාංශයක ලේකම්තුමේ. නෝන මහත්තයත් ඇවිල්ලා හිටියා. එතකොට ওই පැන්ට්‍රි තිබුණේ දෙගොල්ලටම. හැබැයි එක එකනට කතා කරන්න දීලා තිබුණා. ඉතින් නෝන මහත්තයට තේ එකක් හදලා දෙන්න කියන්නේ නැතුව දැන් මේ ලොක්කා ගිහලා තනියම තේ එකක් හදලා කොක්කරේට තේ කුඩු ටිකක් දාලා තේ උණු උණු කරන්න තියලා වක් කරලා කෝප්පේ හොදන ඇවිල්ලා ඒකට දාලා සීනි ටිකක් දාලා ඒක හදලා බීලා ආයෙසරයක් ඔක්කනේ හොදලා තියලා කෝප්පේ හොදලා තියලා මේක වහන නොද්දකින් තේකක් බොන්න තියෙන කරදර කියලා. වෙනද ගෑණිට කියන එක විතරයි තියෙන්නේ හාන්සි කොටුවේ ඉඳගෙන එදාට නම් ඊට පස්සේ තේ බොන්නේ නැහැ කියලා වාර්තාවේ ලියලා දුන්නා. ගෙදර ගෑණි හදලා දෙනකොට නම් මොකක්ද අය යක්ෂණී මේකේ රස්නේ වැඩි කියන එක විතරයි තියෙන්නේ. අර ගෑණි ගිහිල්ලා ආයෙ දිවලගෙනත් දෙනවනේ. මහාමිනියටම හදලා බොන්න ගියාම තේරෙනවා තේ එකක් හදනවා කියන එක තේ ෆැක්ටරියක් හදනට වඩා අමාරුයි. ඒකෙත් කවදද අපි තේවල වර්ණය බලන්නේ? කවදද අපි සුවඳ බලන්නේ? කවදද රස බලන්නේ? කවදද ඒකකින් එන සද්දය අහන්නේ? කවදාවත් නැහැ. හැමදාම තේබුණා. ඒක නිසා සර්වචනාංශ අපිට දේශනා කළා තියෙනවා. බට්ටියක් කනකොට ගිලම්පතක් ගන්නකොට පටිසංකා යෝනිසෝ පින්න පාතම් පරිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය ආව දේවේ මත කායස තීතිය යාපනායි කියලා අර කන පිට ළුවන්තරම් ප්‍රතිවීක්ෂා කරන්න කියනවා. ඒ මේ පින්න පාතෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ පින්න පාතිය ධාතු මාත්‍රයක් පමණයි සතෙක් නෙවෙයි ජීවියක් නෙවෙයි මගේ ජීවිතයත් සතෙක් නෑ ජීවියක් නෑ මේ සතු මේ ධාතු වලට මේ ධාතු එකතු වෙනවා. ඉතින් ඒක උඩ තේ බොන්න එපා වෙනවා. බත් ගන්නත් එපා. ඉතින් ඒක නිසා භෝජන සංගාහයට ගියාම පොඩ්ඩක් මද පමණින් පොඩ්ඩක් පානය කරලා සැරදේකින් පැලෙනකම් කාලා ඊට පස්සේ කාම ක්‍රීඩා කරනවා. ඒක තමයි රාත්‍රී භෝජන සංග්‍රහවල ස්වභාවය. ඉතින් කියන මේ මහාන වෙච්චාම හරිම අපරාධයක් කරන්නේ රැයට කන්න දෙන්නේ. ඒක තමයි හොඳම වේල. ඒක නැති උනායි කියලා බුදුහාමුදුරන්ට එන වෙස්සං ගන්නවා. එල කියන රාට ගැව්වයි කියලා නිවන් දකින්න බැරිද කියලා. මොකද බත් කාපම අපරාධයක්ද පවද්ද? බත් කාපුවා මොකද නිවන් දකින්න බැරි කියලා. පුතේ කියන්නේ කාබන් ඕක මෙනෙහි කරලා කාබන්කෝ. දෙවේලත් වැඩි කියලා හිතන. එද අපි පොඩි උණ්ඩ දෙන පොඩි උන් හරිම කෑදරයිනේ. නමුත් ඒක දුන්නට පස්සේ ඒ ළමයාගේ ජීවිතයට ඇති වෙන වෙනස අවුරුදු 40ක් පරීක්ෂා කරලා තියෙනවා. 40ක් ගියාට පස්සේ ඒ පරිපාලන ශේෂ්ත්‍රයට කොච්චර ගැළපෙනවද කියලා මාෂ්මලෝස් ටෙස්ට් එකේ පෙන්නනවා. අවුරුදු 4 ළමයෙකුට පීරිසයක් උඩ දාලා මාස් මිලොස් එකක් තියලා කියනවා. ඔයා කාමරේ ඉන්නේ මේක කන්න නැතුව හිටියොත් තව විනාඩි 10කින් මං එනකොට තව එකක් දෙනවා. කෑවොත් දෙන්නේ නැහැ කියලා. ඉතින් අරු ඒක දිහා බලාගෙන කියලා ගිලි නැහැ. සමහරු ගත්ත ගමන් කාලා දා. අවුරුදු 40ක් පරීක්ෂා කළා තියෙනවා. එහෙම කන් නැතුව දෙවෙනි මාස් මෙලොස්ස කෙනකන් හිටපු ළමයාත්, දීපු ගමන් කාපු ළමයාත්, භාගයක් කාලා බලන ළමයාත් පැහැදිලිවම පරිපාලන ශේෂ ඉතාම දක්ෂකමක් තියෙනවා කියනවා. ඊගා විනාඩි 15කින් පස්සේ තව එකක් එනකන් මේක දිහා බලන්න පුළුවන් අවුරුදු 4 ළමයෙකුට. ඒක ළමයා කරන වැඩ බලන්න පුළුවන් අපිට හැබැයි ළමයා දන්නේ අපි බලන බව. ඉතින් මේ වැඩි හිටියන් දෙහෙම දුන්නොත් මං ඉදන්නේ මොනවා වේද කියන්නේ බෑ අවුරුදු 4 ළමයෙක් නිසා පරීක්ෂණයක් කරන්න බුණා වැඩි හිටියෙක් නම් පරීක්ෂණයක්වත් කරගන්න බෑ ඒ තරමටම අමනයි ඔක්කොමලා කැම දාසලා විතරයි එක්කෙකුටවත් දන්නේ මේ කැමර දාස නොවි ඉන්න අද විතර ආහාරයෙන් ලෙඩ වෙන යුගයක් හැම හන්දියකම හැම જાතියකම හෝටල් තියෙනවා හැම මධ්‍යම පන්තිකයේ පන්තියකම එදා මහරජා කෙනෙක් ආපු දේවල් කනවාද ඒත් ලෙඩ එකෙක්වත් මේ කන දේ මොනවද කියලා දන්නේ නැහැ ඒ නිසා හොඳට බලන්න තේ එකක් බොනකොට එනද යමක් රස විඳිනකොට ඔය ආයතන හයකින් මේක විඳිනවා වෙන වෙනම කරලා පෙන්නන්න. කරලා පෙන්නකොට ඒක තේරෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක වෙනවා. අන්න ඒකට හිමීට වැඩේ කරන එකයි සතිපාසලේ විශේෂයෙන්ම අපි පොඩි ළමෙන් උගන්වනවා මේ මයින්ඩ්ෆුල් ඊටින් කියලා. වීඩියෝ ක්ලිප් එකසුත් හදලා තියෙනවා සිංහලෙමුත් කරනවා. ඔය අපි හොල්මන් දෙක තුනක් පුරුදු කරලා තිනවා උන් ඇවිල්ලිව කරලා පෙන්නනවා. පොඩි උන්ට. හැබැයි ඒගොල්ලෝ gederin දැද්දි ඕක කරනවද කියලා නම් සැකයි. පොඩි උන්ට පෙන්නකොට නම් එහෙම එහෙමයි කියලා පෙන්නනවා. පෙන්නුවාට මොකද අනික් වෙලාවට කනකොට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. මොනවා කෑවද ටොං ආන දන්නේ නැහැ. අපි අයිගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පාදයේ තබන විට වම් සහ දකුණු වශයෙන් හොඳින් හඳුනා ගතිමි. එහිදී පාද ඔසවන විට මුලැමැද අග හඳුනා ගතිමි. පාදයේ පොළවට ස්පර්ශ වන විට හොඳින් පොළවට තදවන බවත් වැලිමලුවේදී ඇඟිලි තුඩුවල වැලි මත හොඳින් තද වී යන බවත් දැනගතිමි. පාදයේ පොළවේ ගැටෙන විට රළු බව හා සුමට බව හොඳින් හඳුනාගත හැක. සිත පිටතට විසිරී නොගොස් පියවර 30 40ක් පමණ ගමන් කළ හැක. සිත පිටතට විසිරී යන බව දැනගනිමි. නැවතත් භාවනා අරමුණට පැමිණෙන බවද දැනගනිමි. භාවනා අරමුණට පැමිණි පසුව නැවත පෙරසේම සක්මන් භාවනාවේ යෙදීමට පුළුවන්. පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කෙලිමි. ආශ්වාස අවස්ථාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වදින විට වදින බව හොඳින් දැනේ. හුස්ම එම හුස්ම රැල්ල දිගින් දිග කොට වශයෙන්ද හඳුනා ගනිමි. ප්‍රශ්වාසයේ දිග කොට වශයෙන් හඳුනාගත හැකිය. මෙම භාවනාව සිදු කරන අවස්ථාවේ සිත පිටතට විසිරී යන බවද දැනගනිමි. එය නැවතත් භාවනා ආරමුණට පැමිණෙන බවද දැනගතිමි. ඉන්පසු නැවතත් පෙරසේම භාවනා ආරමුණේ සතිය පැවැත්වීමට පුළුවන්. මෙසේ සිත පිටතට විසිරී නොයා ආශ්වාස වාර 37 20ක් 30ක් හා ප්‍රාශ්වාස වාර 20ක් 30ක් නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ කරගෙන යන භාවනාවේ අඩුපාඩු තිබේද පහදා දෙන්න. එය තව තවත් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. ඒ පිටගියේ හිත මොකේද පිටගියේ? එතකොට මේ පිටගියේ තැන සිට නැවත අරමුණට හිත ගැනීම සඳහා චේතනාවක් තිබුණාද ඉබේ සිද්ධ වුණාද? ඒක වහා සිද්ධ වුණාද නැත්නම් අරමුණට දාන්න අමාරු වුණාද? ඒක අරමුණ නැත්නම් හඳුලා දීම අපහසුයක් වුණාද? අරමුණ කැළඹීමකින් තොරව තිබුණාද කැළඹිලාද කියන මේ ටික හොඳට විස්තර කරන්න පටන් අරගත්තොත් තේරෙනවා අරමුණු වෙනස් වුණාට හිත පිට ගියා කියලා අපි කිව්වට සතිය කැඩිලා නැහැ. ආපහු ඇවිල්ලා බලනකොට අර වැඩේ දිගට එහෙම යනවා. ඒක හරියට මේ ජීවිතේ මැරිලා ඊගා ජීවිතේ ගිහිල්ලා අපිට යම් වෙලාවක සියලෙවට පස්සේ පේන මොකක්වත්ම වෙලා නැහැ. ඒක කල්පනා කරලා බලනවා මේ මොකක්ද වෙලා නැති මොකද මං ගිය ආත්මේ භාවනා කරලා තියෙන්නේ. ගිය ආත්මේ සතිය වඩලා තියෙනවා. දන්දා භික්කවේ uppajjati සතුප්පාදෝ කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. අමාරුවෙන් කල්පනා කරලා මැරිලක් තියෙනවා වෙන ලෝකෙට ගිහිල්ලක් තියෙනවා මොකක්වත් වෙලා නැහැ. බලනකොට වෙනවලු ඉස්සලා ආත්මෙදි මම හිත පිට යන යන වාරි සතිය පිහිටවලා වෙන තැනකට ගියාට වෙන භවයකට ගියාට සතිය කැඩෙන්නේ නැහැ. ඒ තරමටම මල් මාලෙට මල් මලක් මුණනවා වගේ කරගෙන යන්න පුළුවන්. ඒතර පේනවා පුළුවන් නම් මාරයට කියනවා කඩපන් සතිය කියලා. බුදේ ඉඳලා හැන්දෑ වෙනකන් කියන්නේ උඹ ඕනේ බෝලයක් දාපන් මං ගන්නවා. සික්සර් බැරි වුණාට අවුට් වෙන්නේ නැහැ. කොච්චර බෝල දැම්මත් බේරලා ඉන්න පුළුවන්. මම ක්‍රිකට් ගහලා නැහැ, දන්නෙත් නැහැ. නැත්නම් ඒ වචන මම මේ පාවිච්චි කරන්නේ අපි මේ සතිය වඩා ගන්න බෑ කියලා කල්පනා කරන්නේ බය ආදුකමට බාල්දුකමට හීනමානකමට නැත්තම් නෝන්ජල්කමට මිසක්කා සතියට කියන්නේ මායයට කියන්නේ කියලා පුළුවන් නම් මේ සතිය කඩපන් කියන්නේ. කඩන්න බෑ. අන්න ඒ පැත්තට සතිය දාගත්තයි කියලා කියන්නේ ඉන්න සෙල්ලක්කාරකම. ඒතර සතිය වඩන්න කියලා ඇඳිල්ලි දෙඩිලි මොකක්වත් නැහැ. අපි කියන ඕන කෙනෙකුට රාගයක් දාපන්, ද්වේෂයක් දාපන්, මෝහයක් දාපන්. ඉනේ නිදේ මන් දැනගන්න. ඒ මොනක්වත් නැතිලම මූල කර්මත්තන්නත් එනවා. මූල කර්මත්තානේ මොකක් ඇවිල්ලා ගියාට කැළඹිලත් නැහැ. මෙතින් මොකද නටන්නේ? අන්න එතෙන්ට යනකොට සතිය සති බලයේ මට්ටමට ඇවිල්ලා සතර සතිපට්ඨානියත් නෙවෙයි සති ඉන්ද්‍රියත් නෙවෙයි සති බලේ. ඒතකොට ජීවත් වෙනකොට ඕනම දෙයක් ආවම බලන්නේ ඔක ඌව උනා සතිය කැඩලා තියනවාද? අපි ලාභ සත්කාර සම්මාන සිලෝ හොයන්න යන්නේ මොන බැග්යක් ආවත් මොන දෙයක් උනා සතිය කැඩලා තියෙන කියලා බලන්න. මොකක්වත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ටිකක් වෙලා ගන්නවා ඒක. ස්ථාවර වෙන්න අර යන වැඩේ යනවා. ඒ නිසා මේ ආපහු එන ගමන මේට වැඩිය විස්තර සහිතව කමටහන් වார்த்தාවට දාන්න පුරුදු වෙන්න. දැන් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙන්නේ. ඒ විස්තර කියමනෙන් අපේ තියෙන භාවනාවට සතියට ආලෝකයක් තෙදක් ප්‍රතිශක්තියක් විවිධාංගීකරණයක් දෙනවා. එච්චරයි මුළු සංසාරෙම අපි එකතු කරපු එකම දේ. අපේ සුභ සිද්ධිය වෙනස. අනිකව තේරම කරදර ටිකක් විතරයි. මේක නම් දිගට යන දේ මොකද ඊගාව ආත්මේ දක්වම යනවා. ඊගාවත් යන්න මම මේ කියනවා නෙවෙයි. නමුත් ඒ තරම් ගැම්මක් දෙනවා මේක විශ්වාසයක් දෙනවා. මොකා මොන જાතියෙන් නැටුවා සතිය කැඩෙන්නේ අන්න ඒ තරමට කියන්න පුළුවන් වුණා නම් වැඩමුළු හොඳටම සාර්ථකයි. හැම දිනාරගෙන් පුළුවන් නම් හැම දිනාගෙම සාර්ථකයි. එක්කෙනෙක් දෙන්නේ හරි ගමන්නේ කරලා ඒක හිලි කරපු දවසේ අනික අයට පේනවා මේ කාටත් මේක කලහක්ක් කියලා. ඒ විශ්වාසය තමයි අපි බලන්නේ උත්කෘෂ්ඨ මට්ටමින් ආරම්භ දෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව වාඩි වී තේරෙන්නේ ඒ දෙසට සිත යැව්වෙමි. මායදිවි පැත්තට දැනෙන්නේ මොකද්ද? ඒ දෙසට සිත යැව්වෙමි. නමුත් ක්‍රමෙන් වාඩුවේ ඇයිද කියා අමතක වන තරමට නිදිමතින් බර වූෙමි. එවිට උඩුකය ක්‍රමෙන් ඉදිරියට නැවි නැවි නැවි බව හිරවි හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී නැවත නිදිමත නැති වේ. නමුත් ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මේ අවස්ථාවේ සිත ඇත්තේ කොහේදයි බැලුවෙමි. එවිට සිත මූල කර්මස්ථානයේ නොව විසිරී ඇති බව අත්දැක්කෙමි. නැවත නැවත සිත මූල කර්මස්ථානයේ පවත්වා ගැනීම හෙවත් එක් කර්මණක රැඳවීම නිදිමත හා වෙහෙස බව කියා දුෂ්කරය. මේ අනුව මේ සිත මෙය සිත සැඟිවිගත් අවස්ථාවක් නොව තීන මිද්දේ කෙලෙසය නිසා ඇති වී ඇති තත්වයක් ලෙස සිතමේ. නමුත් මේ අවස්ථාවේ දැඩි කේන්තියක් හා ලෝභයක් නොමැති බවද සිතමේ. පරියංක භාවනාව. වම දකුණ ලෙස විලුඹ වැලිවල ගැටෙන කම්පනය මාරු කරලා ලියලා තියෙනවා. අත්දැකීමි. මෙහිදී සිත පරියංකය මෙන් නොව ඕනනම් අරමුණක් අරමුණේ සිත රඳවා ගැනීමට හැකිය. නමුත් නිදිමත නිසා කෙලින් ඇවිදීමට නොහැක. S2 බොඳ වී පවතී. එලෙසින්ම අරමුණ සිත රඳවා ගැනීමට අවශ්‍ය වූ දැඩි ඕනෑකම අඩුවි අඩුවන කල්හිද සිත වෙනතක යාමට හා නිදිමතින් විසිරී යාම අත්දැක්කෙමි. මා ප්‍රථම අවස්ථාවට නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වූවත් මම මීට පෙර නිවසේදීදී මෙම භාවනාව සිදු කර ඇත. මෙම අත්දැක්ක අත්දැකීම් සියල්ලම පෙරද අධ්‍යක් ඇත්තෙමි. එහිදී මම නිදිමතට පිළියමක් ලෙස මා සවස් වරුවේ භාවනාවට පෙර සමහර දිනවලදී පැයක් පමණ නිදාගත්තෙමි. ඉන්පසු භාවනා කරන විට බොහෝ අවස්ථාවල සිත ප්‍රබෝධමත් අතර මෙම මෙම කිසිම නිදිමතක් නොදැනුනි. එලෙසම පරයන්කේදී සිත අරමුණ සිත අරමුණේ පවතී. මාහට දැක ගැනීමට දැන ගැනීමට අවශ්‍ය වන්නේ සවස් වරුවේ භාවනාවට පෙර මම නිදා ගැනීම සතියට අනුග්‍රහයක් වේද අවඩක් වේද යන්න තීන මිද්ද ක්ලේශය නිදාගත් පසු ඇතිවීම අඩු වෙන්නේ ඇයිද යන්න වෙහෙසකර නිදිමත හා කම්මැලි නිදිමත කියා දෙකක් තිබෙනවාද යන්න මාහට අනුකම්පාවෙන් උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට මේ අත්භවයේම සියලු දුකින් නිදහස් වනසේක්වා උත්සාහ කරන් තියනවා ඉදිරිපත් කිරීමේ පටලවිල්ල නිසා තොරතුරු එන්නේ ඒක නිසා මේක දිගට කරන්න කෙසේ නමුත් මේ නිදිමත එන්නේ තමන් ඉන්න ඉරියව්ව සහ මූල කර්මස්ථානයට ගියාට පස්සේද එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ සෝ ඉරියව් මෙනේ කරන්න ඉස්සෙල්ලා නිදිමතක් නම් හොඳ වෙලාවක් නෙවෙයි වාඩි වෙන්න හොඳ වෙලාවක් නෙවෙයි වාඩි වෙන්න ඕනේ ප්‍රබෝධමත් වෙලාව ඒ සඳහා හොඳට සක්මන් කරලා කය කය කර්මන්නේ කරගන්න මේ වෝමින් අප් කරනවා කියන්නේ ඇත්ලටික්ස්ලා ඉවෙන්ට් එකට ඉස්සලා ටිකක් දුවලා ඇඟ රත් කරගන්නේ අන්නේ රත් කර ගැනීම කරන්න ඕනේ එහෙම නොකරලා නිදිමත වෙලා ඉඳ ගන්න එපා. නමුත් සමහර විටක ඉඳගෙන වාඩි වෙච්ච බව දැනගෙන ඉරියව්ව අරමුණටත් හිත දාලා අරමුණ හරහා නිදිමතක් આવොත් ඒක සංගවි ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේ පැත්තට මේ උත්සාහ කරලා තියෙනවා. නමුත් ලියලා තියෙන එක නේද කියවන එක නේද මන් දන්නේ නැහැ. ඇහෙනකොට නම් උසාවියට තේරෙන්නේ නැහැ මොකද්ද කියවෙන්නේ කියලා. ඒ ලියපේකන කැමැතිද ලියුම් කියවන්න ආයෙසරයක්. එහෙම නැත්නම් අපි යනවා ඊගාවලියුමට. අනේ පිසිද්දුවේ රතු පෑනෙන් ලියන්න එපා පැටලෙනවා මේ තේරෙන්නේ නැහැ කියවන්න බෑ මට. තේරෙන්න ලියන්න. ඒ නිසා ඒක කිය අවශ්‍ය නම් ඒක නයි ඉදිරිපත ලියුම කියවයි. එහෙම නැත්නම් මේ කියවුවොත් කියවපු එක්කනගේ දොස් දැක් ගන්න පුළුවන්. මෙතෙක් වෙලා. කියුවේ නැත්නම් මෙතෙක් කරපු එක නම් හොඳයි කියලා අපි යනවා ඒක. එහෙනම් නැගිටින්න එපා කවුරුත්. කියවන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මා දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට පළමුව මෛත්‍රී භාවනාව වඩා සියලුම සියලු සතුන්ට මෙත් වඩා දෙවනුව ආනාපාන සති භාවනාව වඩන විට ආශ්වාසය හා ප්‍රශ්වාසයට අරහං සම්මා ලෙස මෙනෙහි කිරීමට පුරුදුව සිටිමි. භාවනාව වැඩිම ආරම්භ කර ටික වේලාවකින් බුදුරුවක් ඉබේටම මැවී පෙනීමක් සිදුවේ. දිගටම භාවනාවේ යෙදී සිටියේදී විනාඩි 15ක් 20ක් පමණ ගිය පසු කොන්දේ වේදනාවක් සහ කකුල් ගලක් මෙන් බරට දැනීමට පටන් ගන්නා අතර පසුව කිසිවක් නොදිනී යන තත්ත්වයටපත් වේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කිරීමේදී අරහං සම්මායයි මෙනෙහි කිරීම නිවැරදිදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. අපි මූලික කමඨාන උපදේශයට වුන්කම් දෙන්න. ඒක තේරෙන්නේ නැත්නම් අහන්න. මේවා එකක්වත් මූලික කමඨාන වල නැහැ. අපි මෙහෙ දෙන කමඨාන් මේ දේවල මේ එකක්වත් නැහැ. මුතේ ඒ නිසා ඔය දෙකට උපදෙස් දෙන්න ගියොත් පටලැවෙනවා. මුතේ ඒ නිසා බලන්න දීපු උපදේශ දැන් අද තුන්වෙනි හතර දවස් වෙනකොට නැවත අහන්න හොඳ වෙලාව. ආයෙසරයක් බලන්න මේ මෙහෙදි දෙන කමටහන්. දීලා උත්සාහයක් අරගෙන බලන්න ඔය අවුරුදු දෙකකට ඉස්සලා වார்த்தාවක් ඔය ලියලා තියෙනවා. ඉතින් ඒකට මට අමාරුයි මේ හෝටලෙන් කන්න නැතුව බඩේකක් මහඳුනට මේ හෝටලේට වගේ කියන්න බෑ. පහලින් කාපු කෑමක් නේ ඒ නිසා පිටින් කෑම ගෙනල්ලා මේ හෝටලේ කෑම තහනම් කියලා බෝඩ් එකක් දාන්න වෙනවා. මෙහෙදි උපදෙස් දෙනවනේ අපි උපදෙස්පන්තියක් දීලානේ පටන් අරගන්නේ. ඒක බෑ කියන්නේ එතකොට මට කියලා දෙන්න පුළුවන් උත්තරයක්. දැන් ඕක කියන්නේ තමයි අන්තිම දවසට. අනේ ස්වාමීන් වහන්සේ දවස් හතරක් හිටියා කිසිම වැඩක් උනේ නැහැ. කමටහනක් දෙන්න බැරිද කියලා. මේ ගෙදර යන ගමන් මට වහකණ්ඩ හිතෙනවා යකෝ මෙච්චරත් ඔක්කොම කරලා හරි ගසලා දීලා මේක බෑ කියපන්. මේ මේ මේ කුණුහරුපේ තියෙන සිංහල බෞද්ධයත් එක්ක විතරමයි. අය ගෙදරින් ගෙන ආහාර කාලා බඩ එකක් පැහැදිලිවම කියනවා මෙහෙදී කියන දේ කරන්න මට කාර්ක සභාවෙන් කියලා තියෙනවා වෙන ගුරුරෙක් කියපු දෙයකට වෙන කරන දේට උත්තර දෙන්න යන්න බෑ එතකොට අහගෙන ඉන්න ගුරුවරයා මට බයිනවා මම උපදෙස් දීලා තියාපර එයා වේ හැමතු වෙන මොන උපදෙස් වගේක් දෙනවා ඒ මගේ උපාධිකාවන්නේ කියලා ඉතින් තියාගනින්ක උපාධිකම්ම මට ඕනේ නෑ ඒ උපාධි හැමතුරුණෙත් නෑ මට අපි ළඟ දිනන මෙහි උපදෙස් පන්තියක් හොඳ නෑනේ ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්න අපි ඉස්ලාම් දාසේ ඉල්ලීමක් කරනවා. මෙහෙන් දීපු උපදේශ පන්ති තේරෙන්නේ නැත්නම් කියන්න කියලා. දැන් මේ තුන්වෙනි දවසනේ මං ඉල්ලා හිටන වැඩමුළු නායකත්වයෙන් ඒ කැමැති කෙනෙක් ඉන්නවා නම් මෙතන උපදේශ පන්ති නැවත අහන්න එනතම් පරියන්කේ සහ සක්මන දෙක වීඩියෝ ක්ලිප් දෙකක් බලන්න මේ පොඩි ළමයි දෙන්නේ කරලා පෙන්නනවා. බොහොම ලස්සනට මෙන්න මෙහෙමයි වාඩි වෙලා කරන්නේ මෙන්න මේමයි සක්මන් කරන්න කියලා. ඉතින් දෙකේ එකට හිත දාන්න. එතකොට මේ කෙනාටත් ඒකට සම්බන්ධ වෙලා අලුත් වැඩියාවක් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරලා තියෙන්නේ මෙහෙන් දීපු උපදේශ වලට නෙමෙයි. ඒ නිසා මම වෙන කෙනෙක් දීපු බෙහෙත් වලට මෙහෙන් ප්‍රතිවාප දෙන්න යන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒ ඒ බෙහෙතටම ප්‍රතිවාපය එහෙන් අහගන්න. ඒ අහගත්ත කෙනා මේ කරන්න යන්නේ මම මේ තරහින් නෙවෙයි කතා කරන්නේ. බොහොමත්ම මෛත්‍රී ඉතිරෙනවා මගේ. ගී ගන්න මන්ට කිය කර්ම රත්න කියලා. දැන් නම් පලාතකවත් නැහැ. ඒ නිසා මේ කාර්යෘත් වෙනුවෙන් මම මේ කියන්නේ කැමැති කෙනෙක් ඉන්නවා නම් මූලික උපදේශ ටික අහලා උත්සාහයක් කරලා බලන්න. නිස්සනන්ට ආපු එකේ මේ දෙන උපදේශ හරියනවද කියලා. එහෙම නැත්නම් කියන්න මට මේකට කැමති නැහැ කියලා. එතකොට මට පුළුවන් සලකා බලන්න. නමුත් මේ දෙක අතර මැදට මං යන්නේ නැහැ. එතකොට අපේ මෙතෙක් කරපු 172ක් රිට්‍රීට් වලට අවනම්බු සිද්ධ වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේට පළමුව දීර්ඝායුෂ හා නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි. මා පළමුවෙන්ම භාවනා වැඩමුළුවකට සහභාගී වූයේ මේ වැඩසටහනටයි. පළමු දවස් දෙකේ මට භාවනා කිරීම සඳහා හිත එකලස් කර ගැනීමට නොහැකි විය. මා භාවනා කරන විට විනාඩි 5න් 5ට පමණ ගැසී මගේ භාවනාව නතර විය. මට නිින්ද යනවාද කියා සිතුවෙමි. එහෙත් ඊයේ දිනේදී මා රෑ 7ට පමණ භාවනා කරන විට බියකරු මුහුණක් කාට කියලාද ආවේ කියා ඇසුවා. මම බිය වී ඇසැරියා. එහෙත් මා අය ගැන විතරම් සිතුවේ නැහැ. එහෙත් අද උදේ මා භාවනා කරන විට මට පුදුමාකාර සැහැල්ලුවක් හා සතුටක් දැනුණා. මා අද උදේ වරුවේ හොඳට භාවනා කළා. මා එසේ බය වෙන්න හේතුව කුමක්ද කියා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මා රැස් කළා වූ පින සංවිධායකතුමියටත් ලැබේවා. ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. අත උස් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ මූල කර්මස්ථානේ මොකද්ද කියලා ලියලා නැහැ. ඉතින් එතකොට මේ උසාවියේ නඩුවක්ද අපරාධ උසාවියේ නඩුවක්ද පොලිස් උසාවියේ නඩුවක්ද දන්නේ නැහැ. මොකද්ද කර්මස්ථානේ මේ භාවනා කරලා තියෙන අරමුණ මොකද්ද කියලා? එහෙම ලියවිලා නැහැ නේද ඒකේ? නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක කොහොමද අපි මේ අරහීනේ ගැන අර මූණක් දැක්ක ගැන තමයි අනිත් ඒක නෙවෙයිනේ අපි මේ අරමුණ කියලා කියන්නේ. මොකද්ද කර බහන මේ ඉඳගෙනද මේ සක්මනේද මොකක්වත්ම නැහැනේ. ඒ නිසා පටලවා ගන්න එපා. නැවීමට කියනවා අරමුණ මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්නද අරමුණ මොකද්ද කියලා ඉඳ මිනේ කෙරේක හොඳ උනේ මොකද? ඊට පස්සේ ඕව ලිව්වට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා කැමති නම් එළියපෙකනා Tamanට මේ මොන අරමුණේද භාවනා කරන්නේ ඉඳගෙන කරපු භාවනාවක්ද කියලා අපිට මූලික සටහන දෙන්න මේ උසාවියේ නඩුව අහන්නේ නඩුව දාන්න ඕන අපරාධ උසාවියේද ඉඩම් උසාවියේද පොලිස් උසාවියේද කියලා දන්නේ නැතුව දැම්මට පස්සේ කරන්න බෑ. ආ ඉස්සරහට එන්න ඉස්සරහට එන්න. ආනාපාන සති භාවනාව කරේ සන්නස්. ඔව් එතකොට ආනාපාන සතිය හරි ගිය වෙලාවක් මේ දවස් තුනේම කොයි වෙලාවකෝ මම දැන් ඉඳගෙන ඉන්නේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා කලෙලි වෙච්ච වෙලාවක් මතක තියෙනවද? දැනගත්ත වෙලාවක් හරි ගිය වෙලාවක්. සයින්ස් සිත හැමතිස්සෙම විසිරීලා තිබුණේ පළවෙනි දවස් දෙකේ. නෑ නෑ මං කියන්නේ මේ දවස් තුන ඇතුළත කොයි වෙලාවක හරි මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බල දාන්න. මේ ආස්වාසයලා ප්‍රසවාසය නෙමෙයි. මේ ප්‍රසවාසය ආස්වාසය නෙමෙයි කියලා මොකක් හරි කොයි වෙලාවක මේ අරමුණට මූණ දාපු වෙලාවක් මූණට මූණ දාපු වෙලාවක් මතක තියෙනවා. අද අද දවසේ භාවනාව කරනකොට ආස්වාස ප්‍රසවාස හොඳට දැනුණා. ඒ කියන්නේ ඇඟේ පිම්බිලා මේ එහෙම වෙනසක් දැනුණා ඒක මට වෙනසක් නෙමෙයි මං අහන්නේ කොයි වෙලාවක හෝ මේ Taman කියන ආස්වාද ප්‍රසආසයට මුණ දාපු සාර්ථක වෙච්ච සතුටුමත් වෙච්ච වෙහතක් මොහොතක් මතක තියෙනවද ආපු දවස් තුනේ එක දවසක හෝ එක චිත්තක්ෂණයක හෝ එහෙම වෙලා ගිල්ල නැහැ අද උදේ වරේ තමයි හරි ඒ වෙලාවේ හරි මම මේ Taman කියන්නේ ආනාපානේ නම් ආනාපානෙ මුණ හිත ගියා කියලා වෙලාවක් තියෙනවද අන්න ඒ ටික කියන්න මට එතකොට මම ඊට ටික කියන්න. කොයි වෙලාවෙද කොහොමද ඒක උනේ? මට පොඩි සහැල්ලුවක් දැනුණා. මේ භාවනා කරනකොට දැන් වෙනදට මම ඇත්ත වශයෙන්ම භාවනා කරලා මේ නෑ එහෙම දැන් අද මම අහන ප්‍රශ්නේ හොඳට අහලා උත්තරයක් දෙන්න මේ දවස් තුනේ කොයි වෙලාවක හරි තමන් මූල කර්මස්ථානයේ ආනාපානං ආනාපානෙට සතිය පිහිටියා එක හුස්මක් හෝ සතියෙන් ගත්ත කියන අවස්ථාව සිහිපත් කරන්න පුළුවන්. මේ දවස් තුනේම කොයි වෙලාවක හරි. අද උදේ තමයි සායනා. අර ඒක යහනාපානට මූණ දාපු වෙලාව විතරක් කියන්න මට මොකද උනේ කොහොමද? ඒ වෙලාවේ මට දැනුණා නහයෙන් හුස්ම ගන්නවා ඒ නිකන් වාරෙල්ලක් වගේ යනවා එනවා. එහෙම දැනුණා. හුස්ම ගන්නකොට මේ පිම්බීම ඇකිලිම ඒව දැනුණා. ඊට ඉස්සෙල්ලා දැනුන්නේ ඒවා කිසිම දෙයක්. ඒතකොට ඒ විදියට දැනිලා ආස්වාද ප්‍රසආසි කියන එක දැනලා හුස්ම රැලි කීයක් එක දිගට කරන්න පුළුවන් අත්දැකලා තියෙනවද මතක තියෙනවද? හුස්ම රැලි කීයක් එක දිගට හුස්ම දිගේ යන්න පුළුවන් ගතියක් තියෙනවා. තුනක් හතරක් වගේ යනකොට ආයි පොඩ්ඩක් සිත විසිරුණා ආයි ඒ විදිහටම කරා. ඒක නිසා කොයි විදියකින් හරි මේ හුස්ම රැලි දෙක තුනක් බලන්න පුළුවන් එක හතරක් පහක් කරගන්න කුමක් කළ යුතුද මොන වගේ අනුග්‍රහයක් දක්වන්න ඕනද මොන වගේ දෙයක් සප්පාය වෙයි කියලා දිහිතෙන්නේ. දිගට මේ හුස්ම තුනක් ගත් එක හතරක් පහක් කරගන්න. එමෙ හිතට ගිහිතෙන්නේ නැහැ මේ විදිය කෙරුවොත් හරියයි කියලා. ඉතින් ඒ නිසා තුනක් හරි කරගන්න පුළුවන් නම් කිසියම් බාධාවක් නැහැ යන්න පුළුවන්. දැන් තමන තියෙන්නේ යක්ෂ මූණ පෙළුණත් බාට පිට මොනවා තිබුණත් ඒව ගැන කතා කරන්න කරන්න අපි දෙකොල්ල ಜಾති දෙකක් කතා කරන්නේ. හරියටම ලියන්න සාර්ථාව අදහස මූල කර්මතේ මුදුන්පත් වෙච්චරයන් පටන් අරගන්න. ඒක මේකේ හිත සඳහනක්වත් නැහැ. ඉතින් ඒක දවස් තුනක් ගිහිල්ලා තියෙනවා. පේන්න තියෙන එක චිත්තක්ෂණයක සතිය හිතේ මේ ආනපාන ගිහිල්ලා නැහැ වගේ. ඒකයි මට කතා කරන්න සිද්ධ වෙන්නේ. තුනක් ගියා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. අනිත් දවසේ වාඩි වෙලා බලන්න ඔය විච්චිව මොනක්වත් එපා. මට දැන් තුනකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ තුන ඉදිරිපත් වෙනකන් ඉවසීල්ලෙන් කටයුතු කරලා හතරවෙනි හුස්මත් ගත්ත දවසේ, පස්වෙනි හුස්මත් ගත්ත දවසේ ඔන්න භාවනාව වැඩෙනවා. අහල පහල තියෙන දේවල් ගැන හීන පලාපල බලන්නයි. ඇයි මේවා වෙන්නේ කියන්න කියන්න ආනපාන හිත සතියට නොයෙන්න සතියට ආනපානෙ නොයෙන්න හේතු වෙනවා. ඒව ගැන කතා කරවන්න තමයි මායයට ඕන වෙලා තියෙන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි බුදුහාමුදුරුවොත් එක්ක ආසං කර ගන්නවා. එක හුස්මක් පිළිනනවා. ඒ කම්ම කෙනෙක් කියනවා කිව්වට කිව්වට පස්සේ අම්මා කියනවා අපේ ගමේ හාමුදුරුවෝ මට කිව්වලු මලක් කිබින තරම් එක හුස්මක් දවසට ගන්න කියලා. කළ මලක් කිමින තරම් එක හුස්මක් දවසට ගන්න එච්චරයි භාවනා. එච්චරයි බුද්ධහම කියන්නේ කියලා. දවසට කවුරු හරි කියනවාද එක හුස්මක්වත් මට මලක් කිමින තරම් ගන්න බැරි නම් මිනිස්සෙද්ද තිරිසනෙක් නෙයි. අමනුස්සයෙක් නෙයි. නිසා ගන්න හුස්ම රැලි තුනක් ගන්න පුළුවන් අර අම්මා වගේ තුන් දෙනෙක් වඩනවා. ඒ පුළුවන්. මම දීලා නෙවෙයි. අනිත් දවසේ බලන්න මේ දෙන්න තියෙන ඔක්කොම පහසුකම් දීලා මට හුස්ම රැලි තුනක් ගන්න පුළුවන්. හතර කරන්න මොකද්ද කරන්නේ? ඉච්චරමයි අහන්න තියෙන්නේ. ඔය මේ පේන දේවල් ඔබ කාට කියලා දාවේ කියලා ඔක්කොම වැඩ නැහැ ඔක්කොම මාර්ගපාක්ෂිකයි. ඒක ගැන කතා කිරීම මාරයට පොහොර දෙමිල්ලක්. ආහාර දීමක් කෙලෙසයක්. මේ නිසා මේ අනිත් දවසෙත් ලියන්න. දැන් මට තුනක් පුළුවන්. අද බෑ ඒත් කමන්නේ. අද පුළුවන් වුණා තුනක්. හතර කරන්න මොකද්ද කරන්න ඕනේ? එතකොට සක්මනේද පරියංකේද වඩා Tamanට භාවනා හොඳයි කියලා හිතෙන්නේ. සක්මන් කරන්නද කැමති නැත්නම් පරියන්කේද? සක්මනේ මොකද වෙන්නේ? සක්මනේදී ඒ මුල දවස් දෙකේ නම් සිත විසිරීලා ගියා. සිත එකලස් කරගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් අද අද උදේ නම් ටිකක් අර පායට දැනිලා අර ඒක මොනවද දැනෙන්නේ? දැන් හරියයි කියන වෙලාවේ මොකද්ද දැනෙන්නේ Taman? ආනපන ලක්මන් කරගෙන එක හරියා කියලා හිතෙන වෙලාවේදී මොකෙන්ද ඒ සාක්කිය Taman ගන්නෙ මොනවද දැනිලාද? හිත පයට ගියයි කියලා දැනගත්තේ කොහොමද? දැන් අර වැලි පෑගෙනකොට වෙනසක් වගේ කකුලට එහෙම එහෙම දැනි දැනි පියවර කීයක් ගියයි කියලාද හිතෙන්නේ. හොඳටම හරි ගිය වෙලාවේ. පියවර කීයක් මම දක්න වශයෙන් දැනි දැනි යන්න පුළුවන්කම තිබුණා. පියවර 10ක් විතර වගේ ගියා. ඒ කියන්නේ සානන්ද බණ්ඩ වැඩිය මේක හරියනවා. ඒක 11 කරන්න බලන්න. ආනපාන කරනදී තුනේ තුනේක හතරට යන්න බලන්න. පුංචි අර පුංචි ටාගට් එකක් තියාගන්න. පුංචි එල්ලයක් තියෙන. එතකොට නානා ප්‍රසද්ද ඇහෙනවා නානා ප්‍රකාර රූප වෙනවා ගන්ධ රස පහස. ඒක හරියට ගඟේ වතුර පල්ලෙහාට එද්දී අපි හරහට පීනන්න හදනවා වගේ. ඒකන විතරක්ම කතා කරන්නේ. අනික් දේ කතා කිරීම මේ කාලේ නාස්ති වීමක් වෙනවා අනිත් එක මායයට උදව් කිරීමක් වෙනවා කෙලෙස්. ඒක තේරුම් අරගත්තා නම් කියන්නේ රචනාවක් ලියනකොට අදාළ දේ ලියනවා මිසක්කා අනවශ්‍ය දේ ලියමනේ අවධානය වෙන තැනකට යනවා. එච්චරයි මායයට ඕනේ. අපි තියෙන උඹ කොච්චර කරකොලත ඇරියත් දවස් 3ටම හුස්ම තුනක් බල්ලා තියෙනවා. දවස් 3ටම පියවර 10ක් තියලා තියෙනවා කියලා පුංචි එල්ලයක් තියන බන 11 කරන්න. 3 4 කරන්න. අන්නේ ටික කරන්න ඔය මහත ඇති. ඔය දෙලි මහත් වෙන්න ඕන. මොකද කියන්නේ? ඕම් පින්. දැන් මොකක්ද තේරුම් ගන්න දොයි පින් දෙන්නේ? <laughs> මොකක්ද දැන් අල්ලගත්තේ? මම මේ කියූප එකෙන් මොකක්ද හිතට ගත්තේ? ඔය මයික් එකට කතා කරනවා. ආනාපාන සතිය තව හොඳට වඩන්න කියලා තමයි. දැන් තියෙන එක පොඩ්ඩක් දිනු කරගන්න. සක්මනේ තියෙන එක පොඩ්ඩක් මොකද පටන් ගන්න ඔය හොඳටම ඇති. හැබැයි වටපීස් කතා කරන්න යන්න එපා. ඒක තමයි අපිට තියෙන එකම වස. විශේෂයෙන්ම මම බැනුම් අහනවා මේවා කියලා මේ කාන්තාවන්ට මේ ප්‍රශ්න තියෙන. අදාළ කාරණාව තියේදී වටපිට කතා කර කර ඉන්න. ඒවට සම්පප්පලාප කියලා කියනවා. එතකොට වෙන්නේ කතාව වැදගත් දේ කතා කරන එක යට යනවා වටිනාකමක් නැහැ. ඒක එන්නේත් නැහැ. ওই වටේ අනම්මනම් කතා කරගෙන ඉන්නවා. ඒව පැත්තකට දාලා හරියට පොයින්ට් එකකට කතා කරන උස්මරලි තුනක් කරනවා මට හතරක් පුළුවන් වුණා. පියවර 10ක් කරනවා 11. එච්චරමයි මගේ මහත. ඒ වැඩේට ওই මහත ඇති. හොඳයි. ගරු ස්වාමින් වහන්ස සක්මන පියවර 20ක් 22ක් අතර තිරයක් තෝරා ගතිමි. සක්මනේදී සිත පාදයක් පාදයන් හි හැසුරුව කෙරෙහි රැඳී තිබූ බව දුටිමි. পায় ඔසවන විටදී ඔසවන পায়ෙහි ඇඟිලි වලින් පොළවේහි වැලි පිටුපසට තෙරපීමත් পায় බිම වැදීමේදී වැදීමට පෙර পায় වාතය සමග ගැටීමත් পায় තබන විට ප්‍රථමව විලුඹ වැලිවල රළු බව සමග ගැටීමත් නිරීක්ෂණය කළෙමි. මේ දැනීම පියවර 20ක් තුලදීම නිරීක්ෂණය කළෙමි. නතර වෙන විට නතර වෙනවා කියා දැනගත්තේ පතුල තවදුරටත් වාතය සමග නොගැටීම සහ කය චලනය නොවීම නිසායි. ඊට පසුව එම එම සිටගත් ඉරියව්වට සිත යොමු කෙලිමි. පොළොවේහි රළු ගතිය සහ තෙත ගතිය පාදයන්හි ගැටෙන බව නිරීක්ෂණය කළෙමි. සක්මන ස්ථාවර වූාට උනාට පසුත් හැරෙන විටදී සිත පිට යන බව නිරීක්ෂණය විය. එය දැනගත්තේ ඇසට ගැටෙන දේවල් සිත නාමකරණය කරන බව වැටහුණි. වැටහීමෙනුයි. හැරෙන විටදී සිත පිටතට නොයෑම සඳහා පහත සඳහන් ක්‍රියාවන් කරන ලදී. හැරෙන විට හැරෙනවා කියා සිතා එක් පාදයක් බැගින් ඔසවා ඔසවනවා කියා කියමින් වට තුනකින් පමණ හැරීමේ ක්‍රියාවට ක්‍රියාව සම්පූර්ණ කරමි. මෙසේ කිරීමෙන් සිත පිටතට යාම බොහෝ දුරට අඩු විය. සක්මනේදී නිරීක්ෂණය කරන ලද අතුරු අතුරු කරුණු සතිමත් සක්මන් කර හැරීමට පෙර මළුව කෙලවර සිටගත් විට සමහර වේලාවන්හිදී මා ඉදිරියේදී ඇති දේවල් සිත විසින් නාමකරණය නොකරන බව හැඟුණි. එසේම සිතින් සිටුවාට පසු පාද ඔසවන බවද නිරීක්ෂණය කෙලිමි. මෙය මෙය මේ දක්වා මාගේ සක්මන සඳහා වාර්තාවයි. තෙරුවන් සරණයි. ඔය හැරෙන වෙලාවේදී මේ කියනවා විදින වෙලාවේදී ආදුනිකයා වම දකුණ කියලා පටන් ගන්නවා. ඒක හරි ගියාට පස්සේ වම දකුණකින් අදහස් කරන්නේ වමට විරුද්ධව දකුණේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දෙක සහසදන එක. වමයි දකුණ හුඟක් වෙලාට සමානව පේනවා. හැබැයි සමාන නැහැ. වම් අතයි දකුණු අතයි වගේ අපි වැඩ කරන කෙනා දකුණෙන් වැඩ කරන්නේ වම් වැඩ කරන්නේ නැහැ. වම්නේ වැඩ කරන්න ගියාම දකුණේ ඔය කරන්න බෑ. ඒ වගේ කකුල් දෙකෙත් හුරු කකුල කියලා එකක් තියෙනවා. ඒකට කියනවා බත් කනතයි වම්තයි කියලා අපිට පොඩි කාලේ කියන බත් කන කකුලයි යකු වම් කකුලයි කියලා කියතයි. බත් කන අත කියන වගේ බත් කන කකුලක් තියෙනවා. ඒක තේරෙන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද දන්නේ. ඒ වුණාට දෙකක් යෝගාචර කියන වම දකුණ මෙනෙහි කරනවා. දැන් මේ දෙකක් කියලා තේරුම් ගත්තා ඊට පස්සේ කියනවා ඔසවනවා තබනවා කියලා වමේ ඇතුලේ දෙකක් අරගෙන සංසන්දනය. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ඔසවන ක්‍රියාවට වැඩිය තබන ක්‍රියාව සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට හිත උද්දට කිඳා බහිනවා. ඊට පස්සේ ඔසෝන යවනවා තමයි. යැවීමේදී සරුංගලයක් උලඟ හරහා යනවා වගේ ප්ලේන් එකක් යනවා වගේ හොඳට පේන හුලං කපාගෙන යන හැටි. ඊට පස්සේ පැත් කරනවා. මේ වගේ විස්තර සහිතව මෙනෙහි කිරීමක් හැරීමේදී කරන්න එපා. හැරීමේදී කරන්නේ වම් දකුණ කියලා විතරයි. ඊටාත්ම අඩුම ලංසුවෙන් මෙනෙහි කරනවා. අර හිත පිට යෑම නතර කරා. ඒකට එසවීම තැබීම කරන්නේත් නැහැ. උතන යවන තබන කරන්නේත් නැහැ. ඒ වගේම නතර වුණාට පස්සේ කකුල් දෙකට සමසේ බර වැටලා තියෙන එක හොඳ සංසන්දනයක් ඇවිදින්නේ නැහැ කියන්නේ. කකුල් දෙකට සමාන බර වැටලා තියෙනවා. ඒ අනේක පුංචි දෙයක් අපි අරගත්තොත් පුංචි උපමාන මම මේ කියන එකට සීමා කරන්න එපා. ওই ලියලා තියෙන ක්‍රමේ හරි. මම මේ දෙන්න හදන්නේ ඒක ලියවිලා නැති තව කරුණු. එහෙම කරලා එක එක කකුල මාරු කරගෙන එන හැටි බලනකොට පේනවා වැඩක යෙදලා තිබුණ නැත්තම් මේ හිත යකාය කම්මල වගේ. රූපත් බලනවා සද්දත් අහනවා ගන්ධ රස පහස තේරෙන් බලනවා. අර විදිහට වම දකුණ කියලා මෙනෙහි කරන ගත්තොත් කලබල ස්වභාවය අඩු වෙනවා. ඉතින් ඒ විදිහට අපි ටිකක් මෙයා කීකරු කරගන්න ඕනේ සක්මනේදී. ඒ නිසා ওই උපක්‍රම ටික හරි ඕක දිගට කරන්න. එතකොට තමයි තේරෙන්න නම් හිත පිට යන ගතිය අඩුයි කියලා ඇත්තට තව කෙනෙක්ගෙන් අහන්න ඕන කමක්වත් නැහැ. දැන් දන්නවනේ ඉතින් උපක්‍රම කියලා උපක්‍රමයට වැඩි ඇවුම්කන් දුන්නයි කියලා. හැබැයි ඒක කීමනේ වටනකමක් තියෙනවා. අර ඉස්සලා කතා කරපු වාසකමට වගේ මේවා උදව් වෙනවා එතකොට. මගේ හිත හදාගන්න මෙන්න මේකයි. යාට 22ක් පුළුවන් මට 10යි. මම යනවා 11 බලන්න. කොහොමද යන්නේ? මම වම දකුණ කියලා මෙනේ කරනවා. හැරෙනකොට පිට යන ගණන් ගන්න එපා. අරයටත් යන්න. මට ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට මෙතන පොදු කමඩාන් සුද්ධ කිරීමේ මොකද්ද වෙන ගණිතනිකු සිද්ධ වෙන නිසා ඉදිරිපත් කරන්න. හැබැයි Tamange ක්‍රමසාවේදී හොයන්න ඕන. හැමදාම අනුන්ගෙන් ණයට ගන්නත් එපා. අනුන්ගෙන් අහන්නත් එපා. මොකද අපිට ඕන කරන්නේ සතිය වඩන්නනේ. ඒ දේ සඳහා උපක්‍රම යෙදුවට ඒකේ දෝෂයක් නැහැ. සමස්ත වශයෙන් කියනකොට අපි ඔක්කොම හදා බෙදා ගැනීමකුත් වෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් මුලදී සතිය ඇති කරගත්තට පස්සේ මොන්නම මෙනෙහි කිරීමක්වත් නැතුව ඉබේම ඔක වෙන්න පටන් ගන්න වෙලාවක් එනවා. අනායාසයෙන් වෙනවයි කියලා ඒකට කියනවා. ඒක වෙන්නේ ඔය ටික නැතුව. ඒකෙන් පටන් අරගන්න බෑ. හොඳයි ඒ නිසා ඒ විදිහට කරගෙන යමු. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නයේ ඊ ධර්මදේශනාව සම්බන්ධයෙන් අහලා තියෙන්නේ. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී නාම රූප වෙන් කරගන්නා ක්‍රමය පිළිබඳව දේශනා කළා. ආශ්වාස රූපේ නාම කොටස ගැන සිදුවන ඒ වේගවත් ක්‍රියාවලිය බැලිය හැකි ආකාරය ගැන අපට අනුකම්පාවෙන් නැවත නැවත ටිකක් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. වම තිනකොට වම කියලා දාන්න එක විතරයි නාමය කියන්නේ. ඒක දකුණ නෙවෙයි ඒකත් නාමයමයි. ආස්වාස කරනකොට ආස්වාසිය දාන්න ප්‍රසවාසය නෙවෙයි කියලා දාන්න. ඔච්චරයි. ඔය දෙය මොකක්වත් නැහැ. ওই නාම ධර්ම වල ඉගෙන ගන්න දෙයක්. අරකට වැඩි මේක වෙනස් වෙලා දැන් කියලා දැන් ඒකට නමක් දාන්න. ඒකට ලේබල් එකක් දාන්න. ඒ ලේබල් එකෙන් තමයි අපි දන්නේ මේක වම දකුණ නෙවෙයි. මේක ආස්වාස ප්‍රසවාසය නෙවෙයි. මේක හැම එකෙම සිද්ධ වෙනවනම් හුස්මක් හුස්මක් පාස ආස්වාසයකට ආස්වාසය ප්‍රසවාසයකට ප්‍රසවාසය ගන්නවා හෙලනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රසවාස කියලා මේ අපි පොඩි ලේබල් එකක් දාන එක හැම ආස්වාස ප්‍රසවාස දිග වෙලාවක් යනකොට ඕක පිළිබඳව ලොකු ගැඹුරක් ඇති වෙනවා. ගෝධනෙක් කියනවා මේකට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ, අභිධර්ම ඉගෙන ගන්න ඕනේ, නාම රූප පරිච්ඡේද පොත ඉගෙන ගන්න මොනක්වත්ම ඕනේ නැහැ. එහෙම වුණොත් එහෙම සෝපා කළාට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. අනිත් එක පොත් ඉගෙන ගත්ත කට්ටිය අනාගෙන තියෙන හැටි මම හොඳටම දකිනවා. පොත් ඉගෙන ගන්න කට්ටියට හරිම අමාරුයි. ඔට්ටුවකට ඉදිකට ඉලකින් යනවා වගේ තමයි. අර යේසුස් වහන්සේ කියනවා පොතේට කවදාකවත් මේ දෙවියන් වහන්සේ දකින්න බෑ. බරාදීන්නෝ වාසනාවන්තයෝ. උන් දුක තේරෙනවනේ. පොසතුන්න බෑ. මොකද හේතුව ඉදිකට්ට කරහා ඔටුවෙක් යන්න හදනා වගේ පොසතාට. ඒ පොත දන්න එක sorry. ඒ බුදු පඬිසාංශ කියන පොත දන්න හැම කෙනාම වරදව ගන්නව නෙමෙයි. සමහර වරියට ගන්නවා. හැබැයි බොහෝ දෙනා නම් වරදවගෙන තියෙන බව දන්න මම ඒ නිසා විද්‍යා අධ්‍යාපනයේ ලැබුවෙ ගැන සතුටු වෙනවා. මම බුද්ධහම ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගත්ත කට්ටිය කවදාවත් භවනා කරන්නේත් නැහැ. කෙරුවත් පොත් තමයි. ඒක නිකන් අජීර්ණයට හිටිනවා. ඒ නිසා නාම රූප වෙන් කරනවා කියන එක ආස්වාසය කියලාදී ප්‍රස්වාසය නෙවෙයි. ආස්වාසය කියන නම දන්නවනම් ඔච්චරයි නාම කියලා කියන්නේ. වෙනින් එහාට මොකක්වත් දැනගත්තේ නැතුව කමන්නේ. ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපිට අදත් හම් වෙන්නේ තභාවෙන් මතුවෙන ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැත්නම් සාදර වෙන්න අපිට තියෙන විනාඩි 40ක වෙලාවක් සක්මන සඳහා අපි විනාඩි 40කට පස්සේ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි